හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාම මේ තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ ඉරිදා දිනන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ ජනවාරි මාසයේ 27 වෙනිදා ඉතින් සත්‍යතුමා අපේ ආරාධනාව පිළිඅරගෙන මේ දිනවල දීගනිකායේ සූත්‍ර දේශනාවන් පහදා දෙමින් ඉන්නවා පසුගිය සති දෙකේම සම්බන්ධුනේ නැහැ එසේ නමුත් ඒ දේශනාවන් ප්‍රතිගත කර තියෙන නිසා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම අද දවසේදීත් ධර්ම දේශනාව ආරම්භ කරන අරස ධම් ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කර සිටිනවා. සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින්ම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතාවෙන් තථාගතයන් වහන්සේට নমස්කාර කරමු. අපේ ශාස්ත්‍රඥ වහන්සේ පෙවන්දනීය වූ මහණිය වූ ගුරුතුමන් සංසාරයේ මගහැලි කර මහා ප්‍රඥන් වහන්සේ. උන්වහන්සේට নমස්කාර වේවා. මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ දිගනිකායේ ශිලක්ඛන්ධ වර්ගයේ බ්‍රහ්මජාල සූත්‍රය. දැන් අප ඒකච්ච සස්සතවාදයේ පසුගිය සතියේ සාකච්ඡා කළා. කතා කරන්න ඒකට ඇලුම් කරන නිසාගෙන වැටෙන් කිව්වා. මුල් හරි කතා යලිත් මතක් කරොත් බුදුරජාණන් වහන්සේ නාලන්දාවත් රාජගහ නගරයත් අතර ඒ දීර්ඝ මාර්ගයේ වැඩ වඩිනකොට භික්ෂු පිරිසක් සමග මේ සුප්පිය පරිබ්‍රාජක ඒ තරා භික්ෂුවක් බෞද්ධ කථාගතනේ වෙන පරිබ්‍රාජකෙක් මහරදම් පුරාණෙක් සහෝගේ ගෝලයා බ්‍රහ්මදත්ත. ඒ දෙන්නත් ඒ මාර්ගයේම ගමන් කරන නාලන් ඒ ඒ උදාහරණ වටින පැත්තට. සුප්පිය බුදුජාන් වහන්සේගේ අගුණ කියන රපි දේශ භාෂාංක බණින බුදුහන්ටයි ධර්මයටයි විවේචනය කරගෙන බණිනවා භික්ෂු පිරිසටත් බණිනවා. එයාගේ ගෝලයා ඒ තරුණ බ්‍රාහ්මණ පුත්‍රයා බුදුරජාන් වහන්සේගේ හොඳ කියනවා ධර්මෙත් හොඳ කියනවා වික්ෂු පිරිසෙත් හොඳ කියනවා. රාත්‍රියේ එක්තරා නමාතන ශාලාවක සම්මන්ත්‍රණ ශාලාවක රාජ්‍ය මන්ත්‍රණ ශාලාවක සුණාම භික්ෂුන් වහන්සේලා ඒගෙන කතා කළා එක්කෙනෙක් වරිනවා එක්කෙනෙක් ගුණ කියනවා කියලා. ඒක ඒ විලාය බුදුරජාණන් වහන්සේ දෙන්න වැටලා මේ කතාව මේ මේ දේශනේ කෙලෙයත්තන්ට. එතෙන්දි විශේෂයෙන් අපි සාකච්ඡා කළා ඒ කවුරු හරි බුදුහාම කියන කවුරු හරි බණිනවා නම් පරිස්සම් වෙන්න ඊගෙන මේ දේශ කරන්න එපා අමනාප ඇති කරගන්න එපා ඒකෙන් Taman තමයි ආවාසදායක වෙන්නේ කියලා ඒ වගේම ඊළඟට කිව්වා ඇහුවා ඒ ඒකදී කෝපුණොත් එහෙම ඒකට කියන්නේ දේ Tamanට තේරෙනවද කොහෙන් කියන්නේ නිසා නෑ කිව්වා එහෙනම් ඒකත් එපා ඊට පස්සේ අවර්ණයක් කරනවා නම් හිතලා බලන්න ඒක Taman ළඟ තියෙනවද ඇත්තනම් ඒක ඒක Taman ළඟ නැත්තම් ඒක අයින් කරන්න අපේ ළඟ ඒක නෑ කියලා හිතන්න කියලා. ಗುಣ කියනවනම් ඒත් එහෙම. ඒක සෝමනස් දුම්නස් වෙන්න එපා. එහෙමොත් මේ කියන දේ තේරෙන්නේ නැත්නම් මොනවද කියන්නේ කියලා. උප්පලාවිතත්තන් සෝමනස්සට වඩා ඉහළ යන්න එපා ಗುಣ කියනකොට. ඒක තමන්ට ඒක දැනගන්න බැරිනු ඇත්ත පරිස්සම් වෙලා තමන්ගේ ඒ ගුණක් ගුණයක් කියනවනම් ආ මගේ මේ ගලන් ඒ අතු කියන එක මා ළඟ තියෙනවා කියලා දැනගන්න. ඊළඟට තමයි මේ දේශනේ මුලට එන්නේ බුදුහාම කියනවා මිනිස්සු කියන જાති ඔක්කොම ಗುಣ වර්ණනාවල් අප්පමත්තකං කෝපනේතං වික්කවේ ඕර මත්තකං සීල මත්තකං බොහොම මේ පුංචි දේවල් ඒවා. ඔය මිනිස්සු ගුණ වර්ණනා කරනවා කියන්නේ මිනිස්සු කතා කරන්නේ පුංචි දේවල් ගැන. තථාගත වෙරෙක්ගේ විශාල ගුණ තියෙද්දි කතා කරන්නේ පුංචි දේවල් ගැන. ඒ නිසා ඒවා අයින් කරන්න කියන එක කියන්නේ. තථාගත වෙරෙක් කොච්චර ගැඹුරුද කියන එක පෙන්නවා. දැනගන්න ඕන අපුන් වහන්සේ අනුගමනය කරන නැත්තම් නිසා අපි කොච්චර වාග්ය සම්පන්නද කියලා. ඒතර ඕර මත්තකම් සීල මත්තකම්. ඒවා බොහොම පුංචි අල්ප මාත්‍ර නැත්නම් සීලය පිළිබඳ විතරයි පුදු ජනේ කතා තථාගතවරයාගේ ගුණ කියන්නේ. එහෙම කියලා මේ ලෝකේ සාස්වතවාදීන් ඉන්නවා ඒත් මේ මේ නිසා කියන්නේ. ඒතර බුදුහාම කියන මං ඒ කියන දේ දන්නවා ඒ කියන දේ ඒ පිටට මං ගිහින් තියෙනවා ඒ කියන්නේ ඇලීමකුත් නෑ ඥානය කියන්නේ කියලා. ඒතර ඒකච්ච සස්සතිය කියන්නේ සමහර අයතු ඉන්නවා ඒත්තන්ගේ අවබෝධය වෙන්නේ මේ පැවැත්ම තුල මේ පැවැත්ම කියනකොට මට කියන්නේ මේ බිහේවි කියන කියන්නේ මේ මේ මුළු භව සංතතියට අපි සංසරණය කියන්නේ සංසාරය කියන්නේ මේ මගේ සංසාර සංචරණ විතරන්නේ මුළු පැවැත්මම නලියන දඟලන තැන් මුළු විශ්වයේ තියෙනවා. ඒ නලියන දඟලන මුළු විශ්වය පිළිබඳව මිනිස්සු හිතන ක්‍රම තියෙනවා. ඒත් ඒකාච්ච සස්සතික වෙන්නේ ඒකයි. එතකොට ඒ ඒකාච්ච සස්සතික ඇත්තොත්, ඒ කියන්නේ සමා ඒකාච්ච කියන්නේ සමහර ඒවා. ඒකච්ච සස්සතිකා ඒකච්ච අසස්සතිකා සමහර ඒවා ලෝකේ නිත්‍ය වශයෙන් තියෙන සමහර ඒවා නිත්‍ය වශයෙන් නැහැ කියන ඒවා ඒ ඇත්තොත් කොටස් හතරකින් කියන්නේ අපි කියන සාකච්ඡා කරමු කියලා සාකච්ඡා කරම් මම යන්තම් යලිත් මතක් කරන්නම් මේ ලෝකයේ විනාශයේ වෙනකොට ලෝකයේ දැන් මේ පඨවියාපෝ තේජෝ වායෝ තියෙන්න තැනක් නැති වුණහම බොහෝ සෙයින් සත්‍යයෝ ආබස්සර සංවර්ධන ආබස්සර තත්වයට පත් වෙනවා තේ පත්ත හොන්ති මනෝමය පීතිභක්කා මනෝමය ස්වરૂපයක් පැවැත්මක් තියෙන එතකොට. එතකොට මේ මතකේ තියෙන්න ඕනේ මේ සත්ව භාවය විනාශ වෙන්නේ මේක තේරුම් ගන්න තුරු කියලා. ලෝකවිසෝ අචින්තියෝ කියන එකත් මට මතකේ තියෙන්න ඕන පරිස්සම් වෙන්නත් වෙනවා කතා කරනකොට නැති දෘෂ්ටි ඔළුවට එයිදි කියලා හිතෙනවා. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තාම හරි. පීති බක්ඛා. ඒත් සොම්න සත්‍යක ඉන්න මොකද ශරීර කරදර නෑ දැන් ඒවට. ඒ පැවැත්ම තුල. සයම් පබා Taman තුලින්ම ආලෝකයක් එනවා. මතකේ ඕමයයි සයම්පබයි තියෙනවා. අන්තලික්ක චරා අන්තරීක්ෂයේ හැසිරෙන්න පුළුවන් ස්පේස් එකේ යටට හැසිරෙන්න පුළුවන් මේ පොළොවක් තියෙන්න ඕන ලෑලි තියෙන්න ඕන පාලම් තියෙන්න ඕනේ කකුල් නැති හින්දා සුබත්ථායිනෝ විවිධ වර්ණේ නැත්නම් ස්ථාවරයෙන් සුබ තත්ත්වයේ තමයි ඉන්නේ හෙළ පරිවර්තනය ගැන ටිකක් හිතලා බලන්න කියන හොඳද චිරන් දීගමද්ධානම් තිත්තන්ති බොහෝ කලක් හේතු එකේ ඉන්නවා එතකොට ආය කාලෙක දැන් ලෝකයේ ආය විවර්තනයේ වේගෙන එනකොට ඒ කියන්නේ දැන් ආය පැවැත්ම පැවැත්ම කියන්නේ ආය දැන් ලෝකයේ පටවිය බිග් බෑන් එකේ තියෙන බිග් බෑන් එකෙන් පස්සේ මේක පැතිරෙන්න පටන් ගන්නවා එතකොට ශුන්‍යම් බ්‍රහ්ම විමානම් පාතු භවති විවර්තමාන ශූන්‍ය වූ කිසු බ්‍රහ්ම විමානයක් පහළ වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මත්වයට ඉන්න පුළුවන්. දැන් පෘථිවියේ ඔක්සිජන් සහිත සත්වයන්ට ඉන්න පුළුවන් වගේ. ඒ සත්ත්ව วิ ශය හිතන්න බෑ අපිට. දැන් ගැඹුරු මොහොතේ පුංචි අඟල් දෙකේ මාළුවෙකුට ඉන්න පුළුවන්. තල් මාසෙකුටවත් ඉන්න බැරි තැනක. ඒ නිසා ඒ වගේ බ්‍රහ්ම විමානයක් බ්‍රහ්ම විමානයක් කියනකොට විමාන කියන වචනේ අපේ ළඟ තියෙන මොකද්ද කියලා අපි හිතමු ඒකේ ඒ தත්ත්වය පහළ වෙන්න පුළුවන් තරම් විමානයක් කියනකොට මේ ලොකු ගියක් මාලිගාවක් හිතාගන්න එපා දැනට හොඳද? එහෙම බ්‍රහ්මිමානයක් පහළ වෙනවා. අතකෝ අඤ්‍යතරෝ සත්ත්වෝ ආයුක්ඛයාවා පුඤ්ඤක්ඛයාවා ආයුක්ෂයෙන් හෝ පුඤ්ඤක්ඛේ ඒ දෙකේ දැන් ඔක්කොම කවුරුද ඉන්න සත්‍යයන් ඔක්කොම යම් තැනක සැඳෙන්ට ආබස්සර තත්වයට යනවා නම් ඉන්න තැනක් නැත්තම් නමුත් උඟා ඒ තියෙන කම්ම විපාක අනුව ආයෙත් ඒ ඒ පිපිරිල වෙන්නේ ඊට පස්සේ යත් ඒ සත්ත්ව පිපිරිල්ලත් වෙන්නේ කොන්ෂස් ඉවොලූෂන් එකත් වෙන්න පටන් ගන්නවද ෆිසිකල් ඉවොලූෂන් එක එනකොට ඒ සමහර වචන දෙකේ කිවර භෞතික පරිණාමය සිදු වෙනකොට විඥාන පරිණාමයක සිද්ධ වෙනවා එතකොට දැන් ඒක තමයි සිද්ධ වෙන්නේ මෙතෙන්දී. දැන් මනුෂ්‍ය භාවය සඳහා ඒ අවශ්‍ය නාම රූපත්වය එනකොට තමයි ඒ සඳහා මනුෂ්‍යත්වයක් එන්න පටන් ගන්න. ඒතර බ්‍රහ්ම අර බ්‍රහ්ම විමානයකින් අර ආබස්සර තත්ත්වෙ ඉන්න කෙනා එක්කෙනෙක් එනවා. එතන යා සතුටින් අර විදිහට මනෝමයයි පීතිබක්ඛයි සයම්පබයි අන්තලිච්ච චරයි සුබත්ථායි වචන දැන් තේන මනෝමය සිරුරක් තියෙන. පීති භක්කයි සතුට තමයි එයාගේ ෆියුල් එක නැත්තම් ආහාර වෙනකොට මනෝ සංචේතන ආහාර පමණයි තියෙන විඥාන ආහාරත් තියෙනවා. ඉන් මෙහා තියෙන්නේ පස්සක් තියෙන්න ඕනේ. මේ කබලින්කාර ආහාර වෙන්න විදියන්නේ. සයම්පභයි තමන්ම ආලෝකයක් එයාට තියෙනවා අන්තලික්ක චරයි. අන්තරීක්ෂයේ සමායාගේ සංචරණය තියෙන්නේ සුබත්තායි එයා බොහොම සුබත් වෙන්නයි ඒක ස්ථාවරව දැනගෙන ඉන්නේ. බොහෝ කලක් ඉන්න. එහෙම ඉන්නකොට හරි මේක අපි එදත් වැඩිපුර අවධානයෙන් කතා කරා. තස්ස තත්ත ඒකස්ස දීගරත්තා නිවසිතත්තා. හුදකලාව බොහෝ කලක් එතන හිටියේ නිසා අනබිර ඇති පරිපස්සන උපජ්ජති. එපා වීමක් එනවා නිකම් බයක් බයක් කියලා කියන මේ තැති ගැන්මක් එනවා. අර තනිකම කියලා අපි කිය ලෝන්ලිනස් එකක් එනවා. දැන් මට ඉදෙන්න ඕන ලෝන්ලිනස් එක නිසා තමයි අපි මේ හැම දෙයක්ම ඉන්ද්‍රියම් පරිහරණය කරමින් ලං කරගන්නේ. අභිනන්දනය, අභිවදනය, අජෝසානෙට එන්නේ ඒකේ. එතකොට අර ඇත්තටත් අර ප්‍රශ්න විමානේ පහළ වෙච්ච යා බ්‍රහ්ම දිනු මනසක් අරගෙන ගිහිලා ආමම නෙවෙයිනේ අර දැන් භාවනා කළා ආලාර කාලාම් වගේ ඇත්තු නැත්නම් අසිත වගේ ඇත්තුගේ தත්ත්වෙ නෙවෙයි යන්නේ අර ලෝක විනාශයේදී මහා පුණ්‍යවන්තයෙක් වෙන්න පුළුවන් එයා මැරලා අතෙන්තාව එයාට තනිකමක් ආව තව කෙනෙක් වෙනවා නම් අහෝවත අඤ්ඤේපි සත්තා ඉත්තත්තං ආගච්ඡෙය්‍යුම් කියලා හිතෙනවා අත අඤ්ඤේපි සත්තායුක්ඛ්‍යාව පුඤ්ඤක්ඛ්‍යාව ආබස්සර කාය චවිත්වා බ්‍රහ්ම විමානං උප්පච්චති තස්ස තස්ස සාබ්බිතං ආර සත්වයාගේ එක එකතු වෙන්න පුළුවන් වෙන විදිහට තවත් කවුරු හරි තමන්ගේ පුණ්‍ය භාවයේ අතුරුදහන් වුණාම අර ආබස්සර තත්වෙන් අතුරුදහන් වෙලා අර වගේ තැනකට පහළ වෙනවා එයත් එතනින් අර විදිහට මනෝමයව පීති බක්ඛව සයම් පබන්තලික්කතර සුබත්ථයි. එතකොට අර පරිවින් ඉපදින් සත්වයාට හිතෙනවා ආමස්මි බ්‍රහ්මා මහා බ්‍රහ්මා අනබි අබිබූ අනබිබූතු මම තමා ප්‍රධානියා වෙන්නේ මම තමා ලෝකා මම තමා කොම් පහල කරන එක්කෙනා මොකද මම හිතනකොට තමයි අනිත් අය පහළුනේ කියලා අර පස්සේ ආපු අය එහෙම නෙවෙයි. ඒත්තු වෙන විදිහක් කියලා හිතනවා. මොකද මේ ඒත්තුත් හිතන ආරයක් අපි එනකොට මෙයා හිටියා මෙයා තමයි ලොක්කා කියලා එහෙම හිතන හිතෙනවා. එතකොට ඒ தત્ත්වයේ හිටපු කෙනෙක් අපදම් තව අවුරුදු බිලියන බිලියන බිලියන බිලියන ගානකින් පස්සේ මනුෂ්‍යත්වය කියලා එකක් පෘථුවිය කියලා දැන්නේ අපි නම තියලා තින්නේ මේ පෘථුවි තව ලක්ෂ කෝටි ගණන් මේ විශ්වය කොහේ තියෙන්න පුළුවන්. එතකොට මේ පෘථුවියේ මේ ලෝක ධාතුවේ මේ පෘථුවිය අපි අපිට දැන් කතා කරන්න පුළුවන් නිසා එහෙම කතා කරන්නේ නැත්නම් විශ්වයේ තව ගැලැක්සිය ඈත කෙලවරක ඈත කෙලවරක ඉන්නවනම් ඒත්තුත් වෙන නම් තියාන කතා කරන්න ඉඩ දෙනවා. එතකොට මේ தത്വයට ආවහම ඇවිල්ලා අගාරස්මන ගාරයම් පබ්බජති. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරිහරණයෙන් ඉන්ද්‍රිය ගොදුරු ඉන්ද්‍රිය ගොදුරු වෙන්න යන්නේ නැතුව ඉන්ද්‍රියන්ගේ ආකර්ෂණයට අහු වෙන්නේ නැතුව යන එකයි මේ අගාරස්මන ගාරයම් පබ්බජී. ඒක අවශ්‍ය විඥාන ලෝකයේ ඇතුළු වෙන්න. හැබැයි කලබල වෙන්න එපා. අගාරස්මන ගාරයම් පබ්බජීතෝ ඒ දැන් ඒ කියනකොට මේ වචන පරිවර්තනය කරන්න වෙනවා. ගිහි ගෙදරින් ගිහි ගෙදරක් නොවන තැනකට ගිහිල්ලා ආතප්පමන්වාය ක්‍රමානුකූලව මහන්සි වෙලා ප්‍රධානමන්වාය භාවනා කරලා ක්‍රමානුකූලව අනුയോഗමන්වාය මේ පිළිබඳ නිතර නිතර යෙදිලා අප්පමාද මන්වාය අප්‍රමාදයට අනුරූපව ගිහිල්ලා සිහිසලකිල්ලෙන් සති සම්පජන්යෙන් ඉඳලා සති සම්පජන්යෙන් ඉඳලා සම්මා මානසිකාර මන්වාය යහපත් ලෙස කල්පනා කිරීම හේතු කොටගෙන යහපත් ලෙස කල්පනා කිරීම හේතු කොටගෙන හිත භාවනා කරලා අප්‍රමාදීව ඒ හිත හිත එකඟ තත්ත්වයකට එනවා යා ක්‍රමානුකූල කරාම එතකොට ධානයයි මේ අතරේ වෙනසක් තියෙනවා කියන එක යන්තම් මතක් කරගත්තම හොඳ දේවල් ඉගෙන ගන්නට. තථා රූපං චේතෝ සමාධිම් පුසති. එක්තරා විදිහක චිත්ත සමාධියකට යා ගෑවෙනවා ලං වෙනවා. චිත්ත සමාධියකට යන්න වෙනවා. යථා සමාහිතේ චිත්තේ ඒ චිත්ත සමාධියට ආවහම සම්පූර්ණේ නිවාසං අනුස්සරති. අර පූර්වේ නිවාසයේ සිහිපත් කරන්න පුළුවන් වෙනවා. අර ආබස්සරේ හිටපු එක නෙමෙයි අර බ්‍රහ්ම විමාන තත්ත්වය. ආබස්සරේට ගියෙත් අප කොහේ හරි ඉඳලානේ. ඒව මුකුත් නෙවෙයි අර බ්‍රහ්ම විමානත් තත්වයේ දක්වා විතරක් යන්න පුළුවන් මනසක් පහළ වෙනවා. අර තිවිනොක් වෙනවා කියන්නේ ඒක අපි ඒ තේරෙන භාෂෙන් කියන්නේ. ඒක දියුණු නම් එතෙන්ද යාවෙන්න පුළුවන්. දැන් මේ මනුස්ස ලෝකෙ වුණත් එහෙමයි. මනුස්ස ලෝකෙ වුණත් ඒ සදාතුක ඇත්තෝ එතෙන් සම්බන්ධ වෙනවා. සදාතු කියන්නේ අර සමාන අධ්‍යාසයන් ඉන්නේ නැත්තු ඒ සමාන අධ්‍යාසයන් ඉන්නේ නැත්නම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. යතා සමාහිතේ චිත්තේ තම් පුබ්බේ නිවාසං අනුස්සරති තතෝ පරන්න අනුස්සරති අර ඊට කලින් ආත්ම භාවය සිහිපත් කරනවා ඉතිහාස සිහිපත් කරන්න එහෙම සිහිපත් කරන එක්කෙනා කියනවා යෝ කෝසෝ භවම් බ්‍රහ්මා මහා බ්‍රහ්මා මෙහෙම මෙහෙම මහා බ්‍රහ්ම තත්ත්වෙ ඉන්න කෙනෙක් ඉන්නවා මහා බලවත් බල සම්පන්න කෙනෙක් ඉන්නවා එයා හිතනකොට තමයි අනිත් අය ආවේ එතෙන්ට. අපි ඊට පස්සේ ආවේ. කියලා එයාට හිතන දැන් එයාත් මැරුණ බව දන්නවා නැත්නම් අතුරුදහන් වෙච්ච බව දන්නවා. ඒ කියන්නේ ශරීර ගැන වලටත් වඩා දැන් හිතෙන අර තත්ත්වය පිළිබඳ. ඒතකොට එයා හිතනවා මේ ඉන්න තත්ත්වය වෙනස් මේක දුක් සහගතයි නැති වෙනවා නමුත් අර බ්‍රහ්ම තත්ත්වය අර බ්‍රහ්ම විමානේ තත්ත්වය ස්ථිරයි කියලා හිතෙනවා එතකොට ඒකච්ච සස්සතයි. එක කොටසක් සාස්ෘතයි, එක කොටසක් අසාස්ෘතයි කියලා කියනවා. ඒ <clears throat> තමයි පළවෙනි. දෙවෙනි එකේ දිවෙන්නේ බුදුහාමුදුර දේශනා කරන මේ කිද්දා ප්‍රදෝෂික කියලා දේව කොටාසයක් ඉන්නවා. ඒ කට්ටිය බොහෝ මේ සෙල්ලමින් තමයි නැත්නම් විනෝදයෙන්මයි ඒ කට්ටිය මුළු ජීවිත කාලෙම ගෙවෙන්නේ. ඒ ජීවිත කාලයේ මෙහෙම ගෙවෙන අතරේ එයා එහාලට එක්කෙනෙකුට සති සම්මුස්සති සිහිය නැති වෙලා යනවා. සිහිය නැති වෙන කියන්නේ මේ ෆේන්ට් වෙනවා නෙවෙයි අමතක වෙන මොකද්ද වෙන්නේ කියලා. ඒ එහෙම වුණාම සතියා සම්මෝසා ඒ තමන් කවුද කියලා අවබෝධය නැති වෙච්ච ගමන් නැත්තම් ෆේන්ට් වුණා වගේ කියලා හිතමු. ඒ වෙච්ච ගමන් එතනින් යහට ඒ මැෂින් එක ක්‍රියාත්මක කරන්න බෑ. ඒකෙන් එයා එතනින් අතුරුදහන් වෙන්න ඕන. ඒ එතනින් අතුරුදහන් වෙච්ච කෙනෙක් මෙහෙටත් එන්න පුළුවන් වෙන සැනරටත් යන්න පුළුවන්. නමුත් මනුෂ්‍යාත්ම භාවයට ආවොත් එයත් අර විදිහට මේ භාවනා ජීවිතයට ඇතුළේ භාවනා කරලා කරලා කරලා කරලා හොඳ මානසික ආර්ථත්වයක් ඇති කරගෙන පංචකාමින් තොර නැත්නම් ඉන්ද්‍රිය පිනවීමෙන් ඈත්ලා පංච නීවරණ වලින් ඈත් වුණාම පංච නීවරණ කොහොම ඈත් වෙන්නේ නැහැ නමුත් මේ එක්තරා චිත්ත සමාධියක් එයාට ලැබෙනවා එතකොට එයා සිහිපත් කරනවා එයාගේ අතීත ආත්ම භාවය එතකොට හිතනවා එයා නැති වුණා අනිත් අය එහෙම නැති වෙන්නේ නැහැ කියලා එතකොට එයාත් හිතන්නේ එතකොට මේ අපි මෙහි ඇත්තෝ මැරෙනවා ඒ ඇත්තෝ නම් මැරෙන්නේ නැහැ කියලා. එතකොට ඒක ඒතකොට යාට හිතෙනවා මේ එක්තරා කොටසක් භවයේ එක්තරා කොටසක් ස්ථිරයි එක්තරා කොටසක් ස්ථිර නැහැ. ඒ කියන්නේ එක්තරා කොටසක් නිත්‍යයි දුයි සස්සතයි අග්‍රනාම ධම්මයි. තීන හැටියටම තියෙනවා. සමහර ඒවා මේ අතුරුදහන් වෙනවා කියලා. මේ දෙවෙනි කාරණේ. ඊළඟ එකත් ඊට සමානයි මනෝපදෝසිකා දේවා. ඒක දැනගන්න පමණක් හොඳයි දාර්ශනික වශයෙන් සමානයි. ඒ ඇත්තෝ මනස තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ජායන්ති. මේ මනෝපදෝසික දේව දෙවියෝ අනිත් අය දිහා ඕනෝන් දිහා ගොඩාක් වෙලා බොහෝ වෙලාවක් කල්පනා කරලා බලනින්. ඔය ඔය නිජායති කියන වචනේ ජාය කියන එක මත ගන්න කල්පනා කිරීමට සම්බන්ධ දෙයක්. කල්පනාකාරී වීමට සම්බන්ධ දෙයක් ඔය ජාය කියන වචනේ. උපනිජායති මෙතන තියෙන්නේ. ගාකුල දිහා බලන් ඉන්න කල්පනා කරනවා. එහෙම වුණාම අඤ්ඤමඤ්ඤාමි චිත්තානි පදූසෙන්ට. ඒතොට එක් කාගෙන හරි වුණොන් ගැන සිත දූෂිතේ බාටපත් වෙනවා. <coughs> ඒ දූෂණය බාටපත් වුණාම <coughs> කිලන්ත කායා කිලන්ත චිත්තා දේවා සම්මාපාය චවන්ති. ඒ එතු එතනින් අතුරුදහන් වෙනවා නැත්තම් මේ අතුරුදහන් වෙනවා නැත්තම් මැරෙනවා කියලා කියන එතනින් අතුරුදහන් වෙලා යන චුත වෙලා යන. එහෙම කෙනෙකුත් මේ මේ වගේ තත්ත්වෙ වෙන තැනකට යන්නත් පුළුවන්. ඒ ඒ වෙනකොට අපායක තත්ත්වම් වගේ තියෙනවනේ ඒකට යන්නත් පුළුවන් තිරිසන් තත්ත්වයක් තියෙනවනේ ඒකට යන්නත් පුළුවන් අර කම්ම අනුව තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ නමුත් මනුෂ්‍ය ආත්ම භාවයට කෙනෙක් ආවොත් එයා භාවනා කරලා අර විදිහට උනන්දුවෙන් සම්මා මානසිකාරය ඇති කරගෙන චේතු සමාධියක් ලබනවා ඒ චිත්ත සම්පස්ස අතීතයේ සිහිපත් කරනවා එයත් හිතනවා මේ මේ තු එයාට තේරෙනවා දැන් මේ தത്വයේ තියෙන අනිත්‍යතාවය වෙනස් වෙනකම් නමුත් අර මනෝපදෝෂික වගේ தത്വයන් ඉහෙලයි தത്വයන් නිට්ටයයි කියලා හිතෙනවා ඒ තමන් මැරුණ මේ නිසා මනෝපදෝෂ නිසා මනෝ මනෝපදෝෂ නොච්ච ඇත්තෝ හොඳට ඉන්නවා කියලා එයාට හිතෙනවා ඒතකොට එක කොටසක් ස්ථිරයි ලෝකයේ පැවැත්ම තුල එක කොටසක් ස්ථිර නෑ කියලා යාට හිතෙනවා. ඔය සස්සත කිව්වේ ඒකයි. ඒකච්ච සස්සත, ඒකච්ච අසස්සත. එක කොටසක් සාස්වත්, සාස්වත් කියන්නේ නිත්‍ය වශයෙන් පවතිනවා. එක කොටසක් අසස්වත්, නිත්‍ය වශයෙන් පවතින්නේ නෑ. එක දිගට පවතින්නේ නෑ. තුන්වෙනි හතරවෙනි කොටසට එන්නේ ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝ මේකත් මේ ඔළුව තියෙන නැත්තන්ටම තමයි ඔක වෙන්නේ පුරුදු වෙච්ච නැත්තන්ට හිත දියුණු කරපැත්තන් ඉදිබික්කේ වේකත්ව සමනවා බ්‍රාහ්මෝ තක්කී හෝති විමාසි මේ තර්ක එය නැත්තම් එයාට හිතන්න පුළුවන් ගතිය මේ ඔළුව පෙරලන්න පුළුවන් හිතලා බලනවා ඒක මෙහෙමනම් මේක මෙහෙමයි කියලා හිතන්න පුළුවන් ගතිය එනවා ඒ වගේ ඇත්තොත් තක්කපරියහතම් විමර්ශානුචරිතං සාම්පටිභානං ඒමාන. ඒ තර්කයට ගොදුරු වුණු විමර්ශාවත් එක්ක මේ බුද්ධි කියලා ඉන්ද්‍රියක් තියෙනවා අපිට. බුද්ධින්ද්‍රිය මෙහෙවලා මෙහෙවලා ඒ කච්චේ ඒ Taman තේරෙන හැටියට කියනවා යංකෝ ඉදං උච්චති චක්කුං ඉතිපි සෝතං ඉතිපි ඝානං ඉතිපි ජීවහා ඉතිපි කායෝ ඉතිපි මේ තියෙනමනම් මේ ඇහැ කියලා එකක් කන කියලා එකක් දිව කියලා එකක් ශරීරය කියලා එකක් අයන් අත්තා පැවැත්මේ මේ මූල ස්වરૂපය අනිච්චෝ අද්දෝ අසස්සතෝ විපරිණාම ධම්මෝ අනිත්‍යයි දීර්ඝකලක් පවතින එක දිගට පවතිනත් බෑ අසස්සතයි විපරිණාම ධම්මෝ පෙරලෙන ස්වභාවයක් තියෙන්නේ වෙනස් වෙනවා කියලා. ඔය ඉන්දිය පහක් ගැන කියුවේ එතකොට. යංචකෝ ඉදං උච්චති චිත්තන්තිවා මනෝතිවා විඥානන්තිවා ඒ වුණාට මේ හිත කියලා හරි මනෝ කියලා හරි විඥාන කියන හරි තියෙන දේ අයං අත්තා මේක නිත්‍ය වූ ආත්ම ස්වરૂපයක්. ඔය ගොන්නේ වෙන්න පුළුවන් ඉන්නේ හිතලා බලන්න. සත්‍ය අවබෝධයේ ඒ උණුසුමවත් වැඩිලා නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත ඔය කොටසේ වෙන්න පුළුවන් ඉන්නේ නිසා තව දුරටත් තථාගතයන් වහන්සේ පිළිබඳ ආදරයෙන් බැතිසිතින් ගෞරවයෙන් උන්වහන්සේ එකම ගුරුවරයා කරගෙන උන්වහන්සේට හැමතැන දීලා බලන්න. එතකොට ඒ එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒක නිත්‍යයි, ද්වයි, සස්සතයි, අවිපරිණාම ධම්මයි. නිට්ටයයි දිග කලක් පවතිනවා සාස්ත්‍ව ස්වරූපෙන් තියෙන ඒ වචන ඉගෙන ගන්න හොඳයි. දිගින් දිගට දිගින් දිගට පවත්වන වෙනස් නොවි අවිපරිණාම ධම්මෝ පෙරලෙන්නේ වෙනස් වෙන්නේ නැති ස්වරූපයක් තියෙන සස්සති තමං සස්සති සමන් තතේවට අසේ තියෙන විදියට තියෙනවා. මේ තමයි හතරෙන් කොටස. ඒකච්ච සස්සත ඒකච්ච අසස්සත ඇත්තන්ගේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ওই ලෝකේ එක කොටසක් අනිත්‍යයි නිට්ටි උපදාර්ථයකුත් ලෝකේ තියෙනවා කියලා කරු හරි කියනං ඔය කරුණ හතරෙන් මිසක් ඉන්හිහාට කියන්නේ ඔන්න දැන් අර මිනිස්සු ಗುಣ කියන එක ගැන කතා කරේ ඒතර කියනවා මිනිස්සු ಗುಣ කියන්නේ පුංචි දේවල් සඳහා නමුත් තථාගතයෙකු ගැඹුරු ඊට වඩා එහැයි. ථයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති. ඒ තථාගතවරයන් වහන්සේ මේකේ ප්‍රජානනය කරලා තියෙන්නේ. ඉමේ දිට්ඨිඨාන මේ මේ දෘෂ්ටිවල තියෙන தත්වයන් මේ දෘෂ්ටිගත தත්වය ඒවං ගහිත ඔන්න ඔය විදිහට ලං කරගෙන ඒවම් පරාමට්ටා ඒ දෘෂ්ටිය මම මගේ දර්ශනය කියලා ගත්තා ගත්තාය ඒවං ගතිකා බොහන්ති ඒවං අபிසම්ප්‍රාය ඒ කට්ටියගේ පැවැත්ම මෙහෙමයි ඒ කට්ටිය ශරීරයේ පස්සේ යන පැවැත්ම මෙහෙමයි කියලා තථාගතයන් වහන්සේ දන්නවා තන්ත තංච තථාගතෝ පජානාති තථාගතයන් වහන්සේ ඒකත් දන්නවා තතෝච උත්තරින් පජානාති උත්තරීතරම් පජානාති ඊටත් ඒකත් දන්නවා වැදගත් මෙදී සංච පජානනං පරාමසිත නමුත් ඒ අවබෝධය උන්වහන්සේ මගේ අවබෝධයක් කියලා උන්වහන්සේට කොයි ලෙසකින්වත් හිතෙන්නේ අපරාමසතෝ තස්ස තස්ස පච්චත්තං නිවෙනිබ්බුතිදා ඒ මමත්වෙන් නොගැනීම නිසා කියන්නේ මමත්වෙන් ගන්නවා කියන වචනේ පල්ලෙහාට දාගන්න එපා. ඒක මේ මනෝ තත්වයක් මිස විඥාන ස්වરૂපයක් මිසක් ඒ ප්‍රඥානීය පවා ඒ ඥානීය පවා මේ විඥානයේ විකසිත වීමක් නැත්නම් ප්‍රඥාවේ විකසිත වීමක් පමණයි මිසක් ඒක මට ලැබිච්ච ප්‍රඥාවක් කියලා හිතන්නේ තථාගතයෝ එහෙම දැනගත්තාම පච්චත්තං දෙව නිබ්බුතිද මේ අභ්‍යන්තරයේ තුම නිබ්බුති උන්වහන්සේ අවබෝධ කරගෙන සිටින හොඳ තැන් තේරුම් ගන්න වේදනාන වින්දනයන්ගේ සමුදේ වින්දන ස්වરૂපයක තියෙන තස්සත්ව භාවය තුල ওই නාමත් රූප වලින් නාමත්වය තුල වින්දන ස්වરૂපයක් තියෙනවා ඒ වේදනාවන්ගේ සමුදයන්ච අත්ංගමන්ච ඒක මතුවෙලා එන හැටි තේරෙන උන්වහන්සේට අත්ංගමයේ වෙන හැටි තේරෙනවා ඒක ඉවරයක් වේගෙන යන හැටි තේරෙනවා අස්සාදයක් මේ වේ වින්දනය එක්තරා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වින්දනයක් දෙනවා කියලා දන්නවා ඒක ආස්වාදනීය තත්ත්වයක් තියෙනවා ආදීනවන් ඒ වින්දනයේ තියෙන බියකරු පැත්ත අවාසිදායක පැත්තක් දන්න නිසරණ ඒකෙන් අයින් වෙන්නත් පුළුවන්. ඒ ඒ නිෂ්පින්දනයන් තියෙන ඇල්මෙන් අයින් වෙන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. තියෙනවා කියලා යථා භූතං විදිත්වානුපාදා විමුක්තෝ වික්කවේ තථාගතෝ විසියන ස්වરૂපෙන් දැනගෙන අනුපාදා විමුක්තෝ වික්කවේ තථාගතෝ වේදනාවන්ගේ උත්පත්තිය වේදනාවන්ගේ විනාශ වීම වේදනාවන්ගේ මොක හරි වින් රසයක් තියෙන බවත් වේදනාවන්ගේ විනාශයක් තියෙන බව නැත්නම් ඒකෙන්ම ආදීනමයක් විපතක් සිද්ධ වෙන බව ඒ වගේම මිදෙන්නත් පුළුවන් බව දැනගෙන අනුපාදා විමුක්තව තථාගතෝ තථාගතවරයා ඒ වගේ මිදලා ඉන්න ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා මෙන්න මේවා තමයි භික්ෂුරුනි ගැඹුරුම ගම්බීරා දුද්දසා දුරනුබෝධා ගැඹුරුයි දකින්ට අමාරුයි අවබෝධ කරගන්නත් අමාරුයි නමුත් සාන්තයි ප්‍රණීතයි අතක්කා වචරයි ඔළුව එහා මෙහා කරලා බුද්ධින්දයෙන් පමණක් තේරුම් ගන්නට පුළුවන් දේවල් නෙවෙයි අපි දන්නවා ධර්ම මාර්ගයේ අනුපුබ්බ පටිපදාවෙන්ම තේරුම් ගන්නට ඕන නිපුණා පඬිත වේදනීයා ඉහළයි ඒ අවබෝධය ඉහළයි පඬිත වේදිනියයි ප්‍රඥාවන්තයන්ට තේරෙනවා ඒකමයි. තී තථාගතු සයන් අභිඤ්ඤා සත්‍යකත්වා පවේදේති. ඒවා තථාගතයන් වහන්සේ තමන්ගේ අවබෝධයෙන් තේරුම් අරගෙන ලෝකයාට ප්‍රකාශ කරනවා. ඒහි තථාගතය තථාබුත්තං මන්නම් සම්මාවද මානවදෙයුම් තථාගතයන් වහන්සේ ගැන හරියට ගුණ කියනවා නම් ඔන්න වගේ ගුණ තමයි කියන්තුනේ. අද සුප්පිය ප්‍රාජිකියා කරපු ගුණ හෝ බ්‍රහ්මදත්ත තරුණයා කියපු ගුණ හෝ නෙවෙයි ගුණ. ඒවා බුදුහාම කියන්නේ අපමත්තකම් ඕර මත්තකම්. පුංචි දේවල් ගැන පොදු ලෝකයා කතා කරන්නේ. ඒ තමයි ඒ කච්ච සස්සත தත්වය ඒ දිට්ටි වලට ජෑවෙන්න එපා. නමුත් ජෑවිච්ච පැති තියෙන මේ පැවැත්ම තුළ ඒක තේරුම්ගෙන පුළුවන් මේ தත්වයන්ට ආයිබෝවන් කියන්න විපස්සනා ඥානයෙන්මයි කරන්න වෙන්නේ. අපි නාමහා විදර්ශනා ඥාන කියන ඉගෙන ගත්තා. ඊට පස්සේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා ඒවා ඉගෙන ගත්තා. ඒ ඒ ඒ ඒ තත්ත්වෙම තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. එතකොට අර ඉන්න මම නෑ වෙනවා ඊට පස්සේ බෙදාගත්ත මම කෙනෙක් නැති යුනිට් එක නැති වෙලා යනවා. එදා කතා කරපු දේ තමයි යලිත් මතක් කරේ ජයන්ත මහත්මයා කියවගෙන අද සාකච්ඡා කරපු හොඳයි කියලා ප්‍රශ්න අහනැත්තු කතා කරන්න අවසාන තීරණ නිගමන දෙන ඇත්තු නෙවෙයි ඇත්තෙක් නෙවෙයි නිසා ඔයත් ධර්මය සාකච්ඡා කරන්න සම්මා සම්බුදු සරණයි ඒ වන්දනීය වූ ඒ අපරිමිත වූ තථාගතයන් වහන්සේට පැවැත්මම පූජා වේවා බුදු සරණයි විස්තරයි සත්‍යත්වනේ එහෙනම් මම ජයන්ත මහත්මයා වෙන ජයන්ත මහත්මයාගේ සතියත් එක්ක සම්බන්ධ කරගෙන සත්‍යත්ව දේශනා ප්‍රවෘත්ති එහෙනම් ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට ආරම්භ කරලා ගන්න. තෙරුවන් සරණයි සතියුතුමයි තෙරුවන් සරණයි දවසම සැදු හැමෝටම අපි මේ පසුගිය සාකච්ඡාවේම දිගුවක් හැටියටයි අද සතිය සමාපිත මේ පැහැදිලි කිරීම කළේ කියන ආත්මය කියන එකත් ලෝකය කියන එකත් එක් කොටසක් සාස්වතයි අනිත් කොටස තව කොටසක් අසාස්වතයි කියන මාතෘකාව යටතේ ඉතින් සත්‍යතුම අපිට මතක් කරාද අපි ඒ වගේ දෘෂ්ටි වලට ගෑවෙන්න ඉඩ තියෙනවා කියලා. සමහර ලාවට හිතනකොට තේරෙනවා මේ කොච්චර කරත් අපි මේ බුදුබණ මේ සූත්‍ර දේශනා වලින් අහනවා මේ මේක අසස්තකයි අනිත්‍යයි අද්වයි මේ පරිණාම ධම්මයි කියලා කොච්චර ඇහුවත් මම දන්නේ සංසාර පුරුද්දින්දද කියලා කොහොම නමුත් මේ පැවැත්මේ තියෙන සංතතිය හරහා හෝ යම් කිසි දෙයකට ඒ දෘෂ්ටි වලට ගෑවිච්ච බවක් දැනෙනවා. ඉතින් මේ වගේ සාකච්ඡා මතු කිරීම හදා මේ වගේ සූත්‍ර දේශනා නැවත නැවත පරිහරණය කිරීම ඔස්සේ තවදුරටත් අපිට අවස්ථාව ලැබෙනවා ඒ අපේ හිතන හැටි ගැන නැවත වරක් පෞද්ගලිකව හිතලා බලන්න. ඉතින් විශේෂ දෙයක් එකතු කරන්නත් නැහැ. ඉතින් ඒ කියන්නේ එක්කනාගේ විශේෂයෙන්ම අර අන්වාය මන්වාය ඒ වගේම අර මේ කියන්නේ උත්සාහයෙන් වීරෙන් කෙනෙක් පැවිදි වෙලා යම්කිසි විදිහක චිත්ත ඒකාග්‍රතාවයක් අරගෙන ලබන අත්දැකීමක් තමයි බොහෝ විට මේ අවස්ථාවේදී එක එක දෘෂ්ටි දෘෂ්ටිගත වෙන්නේ ඒවම ඒ විදිහටම හිතාගෙන. ඉතින් ඒකෙන් තේරෙනවා කවුරුණත් මේ අපි හිතුවසේක අපි මිත්‍යා සමාධියක් කියලා හිතුවොත් ඒ මිත්‍යා මාර්ගයක මිත්‍යා දෘෂ්ටියකට වැටෙන මිත්‍යා සමාධියක් ලැබුවොත් ඒ වගේ දෘෂ්ටිගත වෙන්න හැකියාවන් තියෙනවා කියලා. ඉතින් අපිට පුදුම වාසනාවක් භාග්යක් කියලා හිතෙනවා මේ දෘෂ්ටි වලින් මිදෙන්න යම්කිසි දහමක් අපිට අහන්න පුළුවන් වෙච්ච එක මේ විදිහේ කරුණු වලින් අපි දන්නේ නැහැ අපිට මේ දෘෂ්ටි දිනවද කියලා. නමුත් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. සත්‍ය තුමාගේ ඒ වගේ ගෑවිලා යන දෘෂ්ටි තියෙන ඉඳ කියනවා. ඉතින් අපිට හොඳ අවස්ථාවක් අපි ගැනම තමන් ගැනම හිතලා ඒ වගේම මේ ලෝකයේ මෙච්චර දෘෂ්ටි ගොඩකින් මිනිස්සුන් සත්‍යයෙන් බේරගන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සම්ප්‍රාප්තිය කියන එක කොච්චර භාග්‍යයක්ද කියන එක තමයි මට විශේෂයෙන්ම තේරුම්ගේ දවස් මහත්මයා ඉතින් සර්ණයි ඔච්චර සම්මයයන් තමයි ගෞරවයෙන් චිත්‍ර මහත්මියටත් යොමු වෙන්න. තේරුවන් සරණයි හැමදෙනාටම මම හිතන්නේ සත්‍යිතම අපිට තේරුම් කරපු කොටස නම් එකතු කරන්න දෙයක් නැහැ. නමුත් එතුමා අවසානයේට කිව්වා මේ මේකත් එක්තරා විදියක දෘෂ්ටියක් බව තථාගතයන් වහන්සේ පවසලා තියෙනවා. ඒක උන්වහන්සේ කියනවා මේකත් විඥාන ස්වરૂපයක් මිස මගේ මම ලබාගත් ප්‍රඥාවක් නොවේ කියලා අභ්‍යන්තරයෙන් නිවුණා කියන එක. එතන මට හිතුණා අපිට හුඟක් තේරුම් ගත යුතු තැනක් කියලා. මොකද මේ විඥාන ස්වરૂපයක් මිස ප්‍රඥාවක් නොවේ කියලා කෙරුවට මේ අපි එක දිගටම කතා කර කරාවේ සත්‍යජිතුමනි මේ එක එක දෘෂ්ටිනේ අපි නොයෙක් විදිහේ ඕලාරික දෘෂ්ටිවල ඉඳලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ මනස පැත්තට හැරෙනකොට මේ විදිය දෘෂ්ටි නැති වෙන්න ඉඩ තියෙනවා කියන එකත් ඒ වගේම මේ එවැනි දෘෂ්ටි වලින් තථාගතයන් වහන්සේ අපට කියලා තියෙන්නේ මේක විඥාන ස්වરૂපයක් කියලා දකින්න කියන එක. ඉතින් අර ඒකම අපිට ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගිකව මේ දේ දකින්න විදිය තේරුම් ගැනීමයි අවශ්‍ය කියලා හිතෙනවා. ඒ වගේම හිතන ඔබතුමාගෙන් තව ටිකක් විස්තර වශයෙන් දැනගන්න මේ අතක්කාවචරයි කියන වචනේ තේරුම මොකද ඒක ඊටාත්ම වැදගත් වචනයක් විදිහට මට ඔබතුමා දේශනා කරනකොට තේරුනේ. ඒ නිසා ඒ ගැනත් තවත් පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවා නම් බොහොම පිං. තේරුවන් සරණයි. තේරුවන් සරණයි චිත්තවන්නේ. සත්‍ය තුමාල සත්‍ය තුමාල යොමු වෙලා ඉන්නේ නේද යන්නේ පිළිවෙල. සම්මා සම්බුදු සරණයි දැන් මා මා තෝරන දේවල් සමහර බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් හැටියට එනවා නම් ඒක ටිකක් වැඩි අවධානයෙන් හුම්කන් දෙන්න වෙනවා අතක්කාවචර කියලා කියන්නේ වචන වලින් කියන්න බෑ ඒක අර සුසීම සූත්‍රයේ අපි ඉගෙන ගන්නකොට ඒක මේ වචන වලින් ඔප්පු කරන්න බෑ අත් අත් තර්කයේ කිව්වේ ඒකයි ඒක මෙහෙමනම් මෙහෙමයි කියලා කියන්න බෑ ඒක beyond words කියලා imagine imagine කරන්නවත් බැරි තත්ත්වය අවේදිතයි කියපු හින්දා ඒක ඒ තත්ත්වය අවේදිතයි එතකොට අපි හිතමු අතක්කාවචර දෙයක් දැන් තර්කයේ තර්කයේ ඉන්න කොටසට දාන්නනේ හදන්නේ සමහර බව තේරුම් ගන්න ඕන. අපි මෙහෙම හිතමු. තේරුම් ගන්න විතරයි. කවුද සත්‍යජී කියන්නේ? එතකොට ඔහු මේ ගැන සොයා බලමින් යනකොට ඔහුට තේරෙනවා මේ ශරීරය නෙවෙයි ඔහු කියලා. ඒකම මම ඔහු කිව්ව ඔහුට විතරන්නේ ඕන කෙනෙකුට හොඳ. ඔහු ඇය. ඒතොට අපි එක ගාව ගන්නත් අපි ඇයි කියලා දාමු නැත්නම් මේක මමත්වයක් නේද? ඒ ඒ සිරුර සහිත ඇය ඒක හොයලා බලනවා. ඒතර සිරුර සිරුරේ මුළු පැවැත්ම තුන සිරුරේ පැවැත්ම තුල ඇවිදලා ඇවිදලා කකුල් වල ලේවල හැම වල ඇවිදලා ගියාම දනවා. මෙයා නෙවෙයි සත්‍යය. කියලා තේරෙනවා. එතකොට තේරෙනවා කියන එක සිද්ධ වෙන්නේ මේ ඔළුව හරියෙන්. මම සංඥාව ගැන කියන්නේ ඒ පාවිච්චි කරන ඉන්ද්‍රියට. ඒක එහෙම තේරුම් ගන්න ගමනේ ඕකේ ඒ කෙලගිරීමක් වගේ සිද්ධ වෙනවා නම් හිතෙන් සිද්ධ වෙන වින්දනයක් තරසයක් උඩ තේරෙනවා. එතකොට සම්පූර්ණ වෙනදියා. ඒකේ නියපොත්ත ඇතුලේ සිද්ධ වෙනව නෙවෙයි. දකුණු කකුලේ සිද්ධ වෙනව නෙවෙයි මේ උදාහරණය සිද්ධ වෙන්නේ. ඒක සංඥාවට තමයි වින්දනයත් කියන්නේ. ඒක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරපත් තියෙනවා. ඒක නාම නාම තත්ත්වයන් තියෙන තෙන්දී. ඒ නාම තත්ත්වය රූප තත්ත්වෙන් කියනවා. එතකොට පොදු වූ සුවිශාල වූ ව්‍යාප්ත වූ දැන් අත්වාද කියන්න එපා සවිඥානික ස්වરૂපයක් නැත්නම් අනන්ත විඥානත්වයක් මත මේක සිද්ධ වෙනවා කියන එක තේරෙනවා ඊට පස්සේ හැබැයි ඒක ශූන්‍යතාව මොකද ශුන්‍ය මිදන් අත්තේන වත්තනියම ඒ සවිඥානික தත්ත්වයවත් සත්‍යජී නොවේ නැත්නම් ඇය නොවේ ඔහු නොවේ බුදුනු නොවේ හෙළ නොවේ ස්ත්‍රී නොවේ පුරුෂ නොවේ ඒ ඒ එතකොට දැනෙන ඊළඟට දැනෙන පීති සුඛ ඒකාග්‍රතාව නැත්තම් සමාහිතව නැත්තම් සාමය සොම්නස වගේ જાති සිතේම ගති නමුත් ඒ කොහොම පහු කරගෙන ගිහිල්ලා තියෙන මේක අයිතිකාරයෙක් නෙවෙයි නේද කියන தත්ත්වේ තේරුම් ගන්න ගත්තාම ඒකේ උප්පු කරන්න බැරි වෙලා යනවා ඊට පස්සේ. මොකද උප්පු කරන්න නම් ආයේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර තුලින්ම ශරීරයක් තුලින්ම මේක ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට ඒ අහන්නාගේ ඔළුවෙත් ඇති වෙන්නේ පින්තූර රසක්, සංකප්ප රසක්, චිත්‍ර රූප රසක්, ඉමේජිනේෂන් ගොඩක් විතර ඇති වෙන්නේ. අර ඒකින් සතම් පුතන් නාඤ්ඤත්ත බොජ්ජංගා තප්ප සබොජ්ජංග වලින් තොරවත් වීම කියලා. නාඤ්ඤත්ත ඉන්ද්‍රිය සංවා ඉන්ද්‍රිය සංවරයෙන් තොරවත් නෙමෙයි ඒකිනුත් නෙමෙයි ලැබෙන්නේ. හැබැයි මාර්ගයට ගියාම ඒක බ්‍රහ්මචාරීසනාවත් අතුරුදහන් වෙච්ච තැනදී සතිය පවතිනවා සතිය පවත්වන්නේ නැති වෙනවා. ඒකට තමයි අර illogical leap එකක් කියලා කියන්නේ. අතක්කාවතර කියන්නේ ඒකයි. තර්කයේ එතෙන්ට ගියාම අතරම ඊට පස්සේ. තර්කයට කියන්න බෑ ඔයා කොහොමද ඒක දැකලා මේකට ආවේ? අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කේ. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දකිනකොට මම කියන එක නතුරු දහනවා. ඒක ඔප්පු කරන්න බෑ. මොකද එතෙන්ට ගියාම තර්කේ නතර වෙනවා. තර්කය නතර වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ඥාන දැන්ට කරන මනුෂ්‍ය ඥානයට වරුත්තු දෙන්නේ නැහැ. මනුෂ්‍ය මූලයට වරුත්තු දෙන්නේ නැති සත්‍යයෙන් පහු කරගෙන යනවා. නම් කරුණා මාත්‍රේ තියෙනවා. ඒක අතක්ක අවචර නිසා එච්චර තමයි කියන්නත් වෙන සමහර වෙන්නේ. බුදු සරණයි බොහොම උතුම් ප්‍රශ්න ඒවා බොහොම පිං ඇවිද යන්න උදව් කළාට සාදු සාදු සාදු තේරුම් ගන්න සත්‍යජිතමනි මම හිතනවා තේරුණා කියලා තේරුම් ගන්නයි ඒ තේරිල්ල උනත් ඒ වචනයක් කිව්වේ කොමියුනිකේෂන් එකට විතරයි. තව ඒ තේරීම තේරිච්ච බව ඒ තේරුණා කියලා හිතනවා කියන එකත් පහු කරගෙන ගැඹුරු තියෙන්නේ ශුන්්‍යතාවයක් එක්ක. අනේක තමයි තේරුම් ගන්න ඕන. සම්මා සම්බුදු සරණ. ඔබතුමා එහෙම කියනකොට හිතට ආවා සත්‍යජිතමනි මේ යථාර්ථය ඒකට වචන කියන්න මට තේරුමක් නැහැ. සංකල්ප වලින් තොර වූ යථාර්ථය දැකීමක් කියන එක වගේ අදහසක් ආවේ. ඒක විස්තර කරන විදිය නම් තේරෙන්නේ නැහැ කොහොමද කියන්න ඕන කියලා. එවැනි தත්ත්වයක් ගැනයි ඔබතුමා කියන්නේ කියන එක තමයි තේරුම් ගත්තේ ඒකයි. තේරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට කියමු වෙන තිරුවන් සරණයි හැමදෙනාටම මට විශේෂයෙන් සඳහන් කරන්න ප්‍රශ්නයක් හෝ කාරණයක් මේ කරුණු ඉතාමත් පැහැදිලි වුණා බොහෝ දුරට සත්‍යීතුමාගේ විස්තරයෙන් හිතට ආව අදහස් ටිකක් තමයි එකක් දැන් තථාගත ධර්මයන් නැති කාලයක මේ වගේ දෘෂ්ටියක් එන්නේ එක පුදුමයක් නෙවෙයි වගේ. කියන්නේ මම උනත් මෙහෙම බලනවා නම් ඒ වගේ දෘෂ්ටියක් එන්නේ එක පුදුමයක් නෙවෙයි මට උනත් කියලා එකක් එහෙම හිතුණා. අනිත් පැත්තෙන් දැන් අර සමාධිය ගැන සඳහන් කරාම මේ එතනදී සමාධි කොල්කෝලත් සමාධි අංග තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ ඒ සමාධියේදී පොදු වශයෙන් එන ඒ වේදනා සංඥා මත විතක්ක ਵਿਚාර ආදී වශයෙන් ඒවයි අපි තියෙන ඒ චේතනා යන්නේ කොහොමද සංස්කරණය වෙන්නේ ඒ අනුව මම හිතන්නේ දෘෂ්ටි සකස් වෙනවා ඇත්තේ එහෙම නැත්නම් සමාධි පින්දිවතාවට පස්සේ විතර්ක කරලා සත්‍යගත ධර්මයෙන් නැති කාලෙක ඒ වගේ දෘෂ්ටි වලට යනවා ඇති කියන එහෙම අදහසක් තමයි ඔලුවට ආවේ. ත්‍රිවංශරණයි. තිරුවන් සරණයි ඉල්ලුවාම සතිය තමයි ඒ පිළිබඳව එම පහදලි ගන්න තියෙන සතිය තමයි. ඔව් ඒක ඒක තේරුම් ගන්න ඒ නිසා තමයි දැන් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දැන් දැම්ම දැම්ම දැම්ම දාලා බලප පන්පන අපි කියන්නේ විපස්සනා වෙයි කියලා දාලා බලන කීක. ඒ දැන් මේ සූත්‍රේ උනත් දැන් කියනකොට බුදුහාමුදුර අවසාන කියන්නේ වේදනාවන්ගේ සමුදය අත්ංගමේ අස්සාද ආදීන ඉස්සරණේ කියලා. ඒ ටික දැනගෙනයි තථාගතයන් වහන්සේ අනුපාදා විමුක්තෝ තථාගතෝ කියලා. ඒ නිසා දැන් අර සමාධිය ඇවිල්ලා ඒක අවබෝධ කරගත්තාම ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැත්නම් එයා ඒක දර්ශනීය කියලාම හිතනවානේ. ඒකයි ඒ තියෙන අවාසිය නිසා දැන් කරන්න තියෙන හොඳම දේ අර සීල සූත්‍රයේ කිවි අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ මොනවද දකින්න ඕනේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය පොතට යන්න එපා පොතේ වචන අකුරු 11ක් 12ක් තියෙන එකක් කියලා යන්න එපා මේක ඇතුලේ නලිය බව තේරුම් ගන්න සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය පේලියට බලන් දෙපා ඇතුලේ සිද්ධ වෙන රෝධ කැරකිලි ටිකක් නලියන ගති ටිකක් දකින්න. ඔය පහ එකතු කරගෙන හදා ගන්න මම හදා ගන්න මම කියන වචනේ දැන් අපි පාවිච්චි කරන සිංහල වචනේ යන්නේ. ඒ දෙමළට කිව්වම ඊට වඩා වෙනස් වචනකින් කියන්නේ. ඉංග්‍රීසි ඇත්ත කිව්වොත් ඊට වඩා වෙනස් වචනකින්. එක්තරා යුනිට් එකක් හැදෙලි විශේෂයෙන් මේ මේ පැවැත්ම තුළ ඉන්න කෙනෙක් ඉන්නවා. එයා විශේෂත්වයෙන් පවත්ව ගන්න ඕන. දුක් විඳිනියම් මගහරවාගෙන සුඛ විඳිනියම් ලං කරගෙන පවත්ව ගන්නට ඕන. ඊට පස්සේ අනිත් අය ලවා කියවා ගන්න හැටියට කීර්ති ශේෂ භාව උපගත වෙනවා කියලා කියන්නේ අන්නේ විදිහට වෙන්නේ කියලා. ඉතින් ඒ ඒකින්ද ඒ ටික ඔය විපස්සනා ඥාන ටික ද මේ අනිත් ඔක්කොම අතිරේක જાති. අනිත්‍ය දුක්ඛ අනාත්ම පංච උපාදාන ඛණ්ඩයට හසු හසු කළ බල්ල බල්ල බල්ල බල්ල එකම දකින්න වෙනවා. ඒකට මාර්ග හැටියට තමයි අනිත් ටික තියාගන්නේ. අතිරේක දේවල් හැටියට. ඒ ටික තියාගත්තොත් ඊට පස්සේ ඔය මේ අනිත් සීල කොටස් එකතු කර ගන්නවා. දැන් මේ බ්‍රහ්මජාලයේ බ්‍රහ්මජාලයේ මේ තේරවාද නොඇත්තු කියන තැනට කියනවා මේ බෝධිසත්ව වරු තුමේක කියලා දුන්නේ අර ওই චූල සීල මජ්ජිම සීල මහා සීලත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා ඒක තේරුම් ගත්තේ නැත්නම් එයා බෝධිසත්ව තත්වයට ගියත් සිංහාගේ ඉන්න පණුවෙක් වගේ කියලා. මේ සිංහා මරන්නේ පණුව විසින් කියලා ධර්ම විනාශ කරන්න පුළුවන් කියලා නිසා සීලත් එක්කම යන්න කියලා කියනවා. ඒ හොඳ දේවල් ඒ කතා කරන්න. ඒකත් එක්ක ගිහිල්ලා මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ගිහිල්ලා සීලේ තමන් පවතින සීල්ම අතින් තමන් ගන්න ටික. නැති ඒව ගන්න හතරයි නම් හතරක්. පාවිච්චි කරන පහක් බැරි නම් හතරක් තියෙනවා. මම පහට කොහොම රෙන්න ඕන. ඒත් හතට අටට එහෙම ගිහලා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඊට පස්සේ ඩිංගේ ඩිංගේ ඇතුල් වෙලා බලන මොකාද මේ මොකීද මේ කවුරුද මේ කවුරුන්ද මේ කියලා හොයලා බලන මේ පවතින ගුලිය. ඒක අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ඒ විදිහට බලනවා. එතකොට ඒ බලනකොට චංචලත්ම මිස ගමන් කරන්නේ නැහැ ගමනක් තියෙනවා කියලා විතර කියන්නේ ඒකයි. කර්ම කරන්නේ නැහැ කර්ම හා ප්‍රතිඵල තියෙනවා. කියලා ඒක තේරුම් ගත්තාම ඊට පස්සේ තථාගතවරයෙකු ආව දවසට ඈත හිටිය සූර්යා කෝටි හැතම් කෝටි ධමයක් එහා පෑහුවත් නෙළුම් මල පිබිදෙනවා වගේ කොහෙන් හරි අර සුදත්තර බුද්ධ කියන එක ඇහුනවා වගේ ඇහුනකොට කෙටය ඇදුම් කරනවා. කටි කාලලාට පේන්න පටන් ගන්නවා. ඕස්ට්‍රේලියාව හිටියත් කැනඩාවේ හිටියත් USA හිටියත් ශ්‍රී ලංකා කියන පුංචි දූපතේ හිටියත් නැවක හිටියත් ගෙදරක හිටියත් මුහුද යට හිටියත් යටි කාවලාට පේන්න පටන් ගන්නවා මම තේරෙන භාෂාවෙන් කියන්නේ ඒකට අතාරින්නේ අර බාහ්‍ය දාරු කීරිය එනකොට අහුන්නා වගේ අපි ගමන යන්න ලෑස්ති නම් අපි යාළුවෝ බ්‍රහ්මියෝ ඇවිල්ලා ටොක්කක් කරීම තල්ලු කරනවා බුරු කරන්න එපා නහවලා ළඟට යන්න මේ ධර්මයේ මේ ටික කියවන්න කියලා හරි ඇදලා හරි දෙක දානවා. ඒ ඒ නිසා ආධ්‍යාත්මික භාගයේ තියෙන විශේෂ වාසි තියෙනවා. මිනිස්සු කියන සීල මර්ථක ඕර මර්ථක දේවල් එක්ක පැටලෙන්නේ නැතුව ගියාම ඒ අවබෝධ වෙනවත් ඒකට උදව් කරන්නේ නැත් වෙනවා සමහරට. ඒක නිසා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම විදර්ශනා ඥාන <laughs> ඒවත් එක්ක ඩිංගක් හරි සංඥාව කිට්ටු කරලා කියලා බලන්න ඒතර වාසි තියෙන බුදු සරණ සමවන්න බොහෝ කතා කළා සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සත්‍යත්වනේ සේනවත් නෑ ඔබතුමාට වෙන ආ තෙරුවන් සරණයි අද ගැඹුරු සූත්‍රයක් සැලසුතුමා තේරුම් කළ දුන්නේ දැන් මට තේරුණ විදිහට නම් මේ මේ සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ අපේ කියන ගැඹුරු ධ්‍යාන සිතක තියෙන ගති ලක්ෂණ පෙන්වන්නද කියලා මට හිතෙනවා මොකද ඒ ගැඹුරු ධ්‍යාන සිතක සිතක් වුණත් ඒත් ඒකේ තියෙනවා සුද්ධ කරන්න දේවල් තියෙනවා. ඉතින් මේවා සුද්ධ කරගත්තොත් තමයි මේ සුද්ධ කරගත්තොත් තමයි මේකට ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පිරිසුදු මේ පිරිසුදු කරගන්න පුළුවන් කියලා ඒ විදිහ අදහසකුයි මට තේරුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රොෂන් මහත්මයා ඔබතුමාට තමයි ඕන. තෙරුවන් සරණයි. ඇත්තටම දැන් මේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියන එක ඇත්තටම සෑහෙන මේ සංකීර්ණ සූත්‍රයක් ඒකේ අර දැන් අපි මං හිතන්නේ මේක කරන් යන්න දැන් ඒ දෘෂ්ටීන් 64 ගැන යම් කිසි අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන එකයි අතරම සත්‍යවිතුමා බොහොම කරුණාවෙන් අපිට ඒකින් එක පැහැදිලි කරලා දෙනකොට තේරෙනවා කොච්චර මේ කියන්නේ මේ අපි යන මාර්ගයේ කොච්චර මේ ඒ කියන්නේ පොඩි පොඩි දෘෂ්ටිවල එල්බ ගන්න තියෙන අවස්ථාවන් කොච්චරද කියන එක. ඒ කියන්නේ ඒ ඒවයි එතකොට දැන් මේ මේ සුද්ධ කරගෙන යන මාර්ගයේ අපි හිතපු තැන් ගැන වුණත් සනා කළ කොට බලනකොට තේරෙනවා මේ කොච්චර මේ ලේසියෙන් ඒ වගේ දේවල් වලට එල්බගෙන ඒක හරි කියලා මිත්‍යා දෘෂ්ටියකට යන්න කොච්චර chance එකක් තියනවද කියලා. ඉතින් එක එක්කෙනාගේ චරිත ශක්තියයි මම හිතන්නේ පරණ පින් වල බලේනුයි අතරම ගොඩක් එන්කරේජින් දැන් සත්‍යජීව මාකී යපු දේවල් වලින් ඒ කියන්නේ මට නම් ඇත්තටම හිතෙනවා ගොඩක් වෙලාවට ඒ කවුරුත් හරි ඉඳගෙන පස්සෙන් සලු කරන ගතියක් ඇත්තටම ඒ වගේ තේරිච්ච අවස්ථා තියෙනවා. මේ ඉතින් නැති දේවල් ගැන මේ හිතනවට වඩා ලැබිලා තියෙන දේෙන් සතුට වෙන එක තමයි ඇත්තටම ඉතින් බුද්ධ ආගමේ ගොඩක් වෙලාවට උගන්වන්නේ. අපිට ඉතින් දුක කියන එක හොඳටම තේරෙනවා මේ චතුරාර්ය සත්‍යයෙන් මේ අපිට මේ බුද්ධ ආගමේ හරිම පැහැදිලි හැමදේම මාර්ගය ඔක්කොම පැහැදිලි කරලා දීලා තිනවා ඒත් මේ යන ගමනේ තියෙන මේ ටිකක් අකරදැබ්බ අර වලවල් ගැන තමයි මම හිතන්නේ කියන්නේ දැන් මට මතකයි ඉස්සර ඔය සත්‍යදුරාම කියපු කතාවක් අර පලංචි බඳ ගන්නවා කියන එක. දැන් මේ අපි මේ යන ගමන් මෙතන හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ නොදැනුවත්වම. ඉතින් ඒකේ මේ ඒ වෙලාවට ප්‍රඥාව දිනු වෙලා තිබුණේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට මේ ඒක වැඩේ තියන්නේ ඒක තේරෙන්නේ නැති එකයි අර මේ දැන් විපස්සනා ශක්තිය තියෙන නිසා අර අපසට ගිහිලා බලන්න පුළුවන් ගතියක් ලැබිලා තියෙනවායි කියලා මට හිතෙනවා මට නම් මේ ඒක නිසා ඇත්තට මේ ඒ හැම දෙයක්ම ලැබුණේ මේ මණ්ඩපයේදී ලැබුණ ස්කිල්ස් සෙට් එකෙන් කියන එකත් ඇත්තටම මට නම් බොහොම පැහැදිලි තෙමන් සන්නයි මට ඇත්තටම වෙන කියන්න දෙයක් නැහැ පොඩි කමෙන්ට් එකක් විතරයි තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි රොෂන් මහත්මයා. පත්මසී මහත්මයා ඔබතුමාටත් මානේ මහත්මියට තිබුණේ නැහැ. තෙරුවන් සරණයි. ඇත්තම අද දේශනාව ගැන නම් විශේෂයෙන් ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. ඒ වුණත් අර අතක්කා වාචරයි කියන එක ගැන ඒ ප්‍රශ්නේ නගපු එක ගැනත් බොහොම සතුටුයි. ඒක මම ඒක විස්තරිතා සරලව ඉතා පැහැදිලිව විස්තර කරලා දෙන්න සත්‍යජිත් තුමා දරපු වෑයම ඉතා අනර්ථයි. ඇත්ත මෙතනින් විශාල කවුලක් විවෘත වුණා කියලා කියන්න කැමතියි මම. ඇත්තෙන්ම ඒක ගැනම විතරක් හිතුවත් අද දවසේ ලොකු සාර්ථකත්වයක් ලැබෙනවා කියලා කියන්නේ සල්සෝ. හොඳයි තේරුවන් සරණයි පතුෂිරවන්නේ. සත්‍යත්වමනේ ඔව් සත්‍යත්වමලියුම් වෙනම කතාවක්. ඉන්න අනතුරුව කල්යනා මිතුරු කැන්ට නම් කියන්නේ නැතුව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න හැමදෙනාම තිරුවන් සරණයි. දැයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. මේ මුල් කාලේ ඉඳන්ම අපි සිහිපත් වෙන පුංචි කතාවක් තියෙනවා. අර හාවෙක් හාපටියෙක් අකුල් හතරයි තියෙනින් සෙල්ලම් කර කර හිටියාගේ යාළුවෙක් ආවා අර මේ සතපරිකෙක් සෙන්ටිපීඩ් කෙනෙක් එතකොට ඒ අහවලු ආවගෙන් කොහොමද කකුල් හතරෙන් යන්නේ කියලා එයාට හිතන්න බෑ මේ මේ මට කකුල් 100කින් මම යන්නේ මෙයා මේ කකුල් හතරක් කරන් උඩ පනින්නේ කොහොමද කියලා ඉතින් ඒක ඊට පස්සේ එහා පැටියත් හිතුණ නැත්තේ නේනම් මගේ යාළුවාට තියෙනවා කුසිය ගාන මට තියෙන්නේ හතරයි කියලා ඉම්පස්සියා පැටලෙන්න පටන් ගත්තා වැටෙන්න පනින්න බැරි ඒ වගේ සමහර ඒවා කියවනකොට මේ ඒවා ගණන් ගන්න මේපා අවශ්‍යම නෑ සමහර දේවල්. අපි අපි අපි දැන් ඉන්න තත්ත්වය අපිට හොඳටම ඇති. නමුත් මේ කල්යාණ මිත්‍රයන් හැට එකතු වීමේ අර කිව්වගේම ඕනෝන් අපිට තල්ලුවක් දෙනවා. අර වන්දනීය ගුරුතුමෙක් ඉන්දියාවේ හිටපු කෙනෙක් කියන එයා කියන එක්ක අදින්න ඕන කරත්තේ ඇදගෙන යන්න ඕන නැත්නම් තල්ලු කරගෙන යන්න ඕන කියලා. ওই දෙකෙන් කරන්දම වෙනවා. අනිත් අය උදව්වක් විතරයි කරන්නේ. ඒ නිසා මේ සමහර ඒවා ඔක්කොම ඕන જાති නෙවෙයි. නමුත් දැන් ලෝකේ පවතින දෘෂ්ටි තියෙනවා නම් ඔය தත්ත්වෙන් පිට ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි කියන්නේ බ්‍රහ්ම ජාලය කියලා කියන්නේ. මේ නේ ඔක අර බික්කු බෝධි ඒ ගැන මේ සූත්‍රයේ ගැන ලොකු පොතක් ලියලා තියෙනවා. net of views කියලා. net of views අදහස්වල දැලක්. අන්තර්ජාලය වගේ මේක බ්‍රහ්මජාලයක්. ඒකට අහු වෙනවා. එතකොට මේ දැලට අර මූදේ දැලක් දැම්මහම මේකට අහු වෙන මාළුව වගේ. ඉස්ස වගේ එකින් පිට යන්න බෑ ඊට පස්සේ. ඇතුළට ගිහිල්ලා බැලුවහම තමයි ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේක අහෝ කෙනෙකුත් නැතේ නැති නේද කියන එක. ඒ නිසා පීගත් මතකේ තියාගෙන මේ මේක නොද මේ මේ දර්ශන වලට අහු වෙලා දැන් කම්ම කම්ම එක්ක යන දිට්ඨි නම් කමන්නේ දැන් කම්ම වලින් තොරව කම්ම කම්ම විපාක නැති නියති මිච්ඡා දිට්ඨි වගේ આવොත් විශාල පෞරසක් කරගන්නවා විශාල පෞරසක් කරනවා ඒතන තියෙන ලොකු භයානකම ඊට පස්සේ දැන් කතා කරන්නේ අන්ත අනන්තවාද වාද කියලා කියන්නේ views කියන එකයි මේ ලෝකේ තියෙනවා. ඉතින් බුදුහාරින්න කාලේ ඒ කාලේ ඉතින් ඒ කාලේ දැනුත් තියෙනවා ඒ. මේ ඒ ගොඩේව තමයි ඉන්නේ තින්තිදක් තියෙන්නේ කියලා මතකේ තියෙනවා. සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මන භික්ෂුන් මේ සමහර ශ්‍රමණයෝ සහ ශ්‍රමණෝ නැත්තෝ ඉන්නවා අන්තානන්තික මේ වචන මේ ලෝකය අන්ත කියලා කියන්නේ කෙලවරක් තියෙනවා. අනන්ත කියන්නේ ලෝකයේ කෙලවරක් නැහැ. මේව අවශ්‍යම දේවල් නේ නමුත් එහෙම කතා කරන්න නැතු ඉන්නවා. අපි අර අද්වෛතය ගැන කතා කරන පේස් ගැන කිව්වද ඒයින් සමහර අය ඔක්කොම නෙවෙයි ඒ ඉපිදිච්ච සංස්කෘතිය අනුව විග්‍රහ කරන්න ඇතු ඉන්න සමහර ඒවා. ඒ තමන්ගේ ඔළුව හැදිච්ච හැටි තමයි විග්‍රහ වෙන්නේ. ඒකේ තියෙන භයානකම. අන්න එතන තමයි තර තර අතක්කාවචර වෙන්නේ නැත්තේ තියෙන්නේ. අන්තාන අනන්ත අන්ත අනන්තික. ඒත් හතර විදිහට තමයි ඒක වෙනවා කියලා කියන්නේ. භාවනා කරන කෙනෙක් ඒකච්චෝ සමනුවා බ්‍රාහ්මනවා ආතප්පමන්වාය පධානමන්නවා. අර විදිහට භාවනා කරලා දියුණු වෙලා ධ්‍යාන වඩලා සම් ධ්‍යාන නැහැ සම්මා වෙන්න ධ්‍යාන වඩලා මේ භාවනා වඩලා සම්මා මානසිකාර මන්වාය. හොඳට මෙනෙහි කරන්ට පුරුදු වෙලා. එක්තරා චිත්ත සමාධියක් ලබා ගන්න. යථා සමාහිතේ චිත්තේ ඒ චිත්ත සමාධිය ආවහම අන්ත සංඤී ලෝකස්මින් විහෙරති එයාට හිතෙන මේ ලෝකේ කෙලවරක් තියෙනවා කියලා. ඒක නිකන් හිතලා මිතර නෙවෙයි ආට භාවනා කරනකොට ආවේ. ඉතින් හා කියනවා මම භාවනා කරලා මේක උත්සාහවත් වෙලා හුදකලාවේ ඉඳලා අවුරුදු ගාණක් ගාණක් භාවනා කරලා මගේ හිතෙන් තමයි ඒක තේරුම් ගත්තා. මේක හාත්පසින් වටු ලෝකයක් කියලා ඒක ඉමේජිනේෂන් එකක් ඒක තව විදිහට බැලුවා. ඒක තියෙනවා දැන් ඔය සාමාන්‍ය බැලුවාම මේක කියන සක්වල ගලක් තියෙන ඉන්වර්ටර් මෙහා තමයි අපි ඉන්නේ කියලා. ගේ ඒව වෙන්නේ මේක ඇතුලේ. ඒක මරේ දෙන්න ඕන. ඇතුලේ වෙන දෙයක් ඕක. ඔන්න ඔය විදිහට ඒ සමහර අය මේක අන්ත අන්ත ලෝකයේ අන්තවත් කියලා කියනවා. සමහර අය කියනවා කෙලවරක් නැහැ කියලා. අනන්ත සංනි ලෝකස්මින් විහෙරති අර විදිහටම භාවනා කළා ලෝකේ අනන්ත බවක් ඒක මතෙන්න අර විඥානයේ අනන්ත බව එනකොට ඒකත් මතකේ තියෙන්න ඕන කාරණයක් අනේ වගේ එනවනම් පැත්තන්වලදී අර බුදුහාම අවසාන කියන සත්‍යගතරික වේදනාවන්ගේ සමුදයයි අත්ංගමයයි ආස්වාදයයි ආදීනවයි නිස්සරණය දැනගෙන අනුපාදා විමුක්තෝ කියලා ඒ ටිකෙට එන්න ඕන තේරුම් ගන්න. එතකොට අර විදිහටම භාවනා කරපු කෙනෙක් කියනවා අනන්ත සංඥාවට විලයි අනන්ත සංඥීව ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ යා කියන කවුරු හරි කියනවා නම් ලෝකේ අන්තවත් කියලා ඒක බොරුවක්. ඒ කට්ටිය කතා කරන දර්ශනේ ඒ ආගම බොරු ආගමක්. ඒ වාදේ බොරු වාදයක්. මම භාවනා කළා මෙන්න මේ විදිහට දැනගත්තා ලෝකේ සමාහිත සිතින් මට පුළුවන් අනන්ත සංඤී ලෝකයේ ලෝකේ අනන්ත සංඤී කියලා ඉගෙන ගන්න. සිද්ධාත් ඔය රාලාර කාලම්ෙන් උත්තරමයන් පහු කරගෙන ගියේ ඒ විදිහට. ඒ නිසා ඒ බුදු ඒ ඉර නතර කරන්න බැරුණා කිසිම තර්ක වලාකුලකට දර්ශන වලාකුලකට. ඒක පායලාවා. ඒතකොට සමහර අනන්ත සංනි සමහර අන්ත සංනි ඒක තමයි අන්ත අනන්තවාදී කියලා කියන්නේ. සමහර අන් අනන්ත අන්ත සංඥා වෙනකොට ඒ අත්තු කියන්නේ ඒ විදිහට නෙවෙයි ආවේදයට භාවනා කරලා එයාට තේරෙනවා යථා සමාහිතේ චිත්තේ උද්ධං අදු අනන්ත සංඤේ අන්ත සංඤේ තිරියං අනන්ත සංඤේ එයාට මේ ඉහළයි පහළයි කියලා මේ විශ්වය බෙදුවා ගත්තොත් එහෙම පෘථිවියේ ඉන්නකොට දැන් විශේෂයෙන් දැන් ඔය NASA වගේ දේන් කියන જાති හරි දන්නේ නැත්නම් Hubble ටෙලස්කෝප් එක කොහෙන් જાත හරි දන්නේ නැත්නම් ඒ කට්ටිය ඉන්න ලෝකයක් තියෙන මේක රොටියක් විතර ලෝකයක් ඒක උඩ පල්ලෙහාට තේරෙනවා කියලා. ඒ තත්ත්වේ ඉන්න ඉන්නවා. ඒකත් ඉන්න ඉන්න ඇත්තටම ඉන්න ඉන්න ඒකට විරුද්ධව කතා කරු සමහර ඊට පහුවද ජීවිතේ නැති වෙන්නත් ඉඩ තියෙන තත්ත්වය. එතකොට සමහර අන්ත අන්තානන්ත දෙක දකින අය කොහොමද උඩ එයාට දකින්නවා අන්තවත්ව හරහට දකින්නේ අනන්ත හැටි. මේක පැතිරිච්ච ලෝකයක් කියලා. මේක විශ්වත් එක ටික සම්බන්ධ කරගෙන ඇත්ත දකින්න. එයා කියනවා අන්තවාචයන් ලෝකෝ අනන්තෝච. මේකේ ලෝකයේ අන්තවත් බවකුත් අනන්තවත් බවකුත් තියෙනවා කියලා. එයා හැම දකින්නේ භාවනා කිරීමෙන් භාවනා කරනවා කියලා කියන්නේ එක්තරා ධ්‍යාන ස්වරූපයකට සමා වෙන සමාධි ස්වරූපයකට ඇවිල්ලා හිත සමාහිත්වහම එයා ඒ උද්දමදු අන්ත අන්තසඤ්ඤේ තීරියං අනන්තසඤ්ඤේ උඩ යට අන්ත අන්තවත් ලෙස දකිනවා හරහට දකිනකොට අනන්තවත් ලෙස දකිනවා අර මනසේම තියෙන සංඥාවකට අහු වෙන්නේ කියන එක එයා දන්නේ නැහැ නමුත් එයා එකෙන් දර්ශනයක් හදා ගන්නවා එයාට අනුගමන අනුගාමිකව ඉන්න පුළුවන් ඊට පස්සේ මොකද එයා හොඳ කෙනෙක්නේ එයා ළඟ ද්වේෂ නැහැ එයා ළඟ තරහවල් කාම කෝප නැහැ හොඳ භාවනා කරන කෙනෙක් හරියට විශ්වාස කරන්න පටන් ගන්න මේ කියන කතාව ඇත්තනේ ඊට පස්සේ ඒක මේ කාලේ හැදෙනවා ඊට පස්සේ YouTube වලත් කතා බහ කරනවා ඊට පස්සේ පොත් ලියනවා ලස්සනම හදා ගන්නවා රේඩියෝ එක උත්ස් පටන් ගන්නවා එතකොට අර පිසක් ඇති වෙනවා ඒකට ඒ විදිහට ඒ දර්ශනේ යන ඒ කාලේ හිම නොතිබුණාට මොකද කට්ටිය ඊට පස්සේ මේ සංගී ගණී ගණාචාර්යෝ කිව්වේ ඒකයි පන්ති උගන්වනවා ඊට පස්සේ විශාල පිරිස් එනවා අනුගාමිකයෝ අනහනවා හතරෙනි කොටස වෙන්නකොට එන්නේ සමහර අය අර කලින් දර්ශන වල තිබුණා වගේම බුද්ධිය පාවිච්චි කරලා ඒ අපි කියන්නේ දැන් සයන්ටිස්ලා කියන කට්ටියක් වගේ ඉන්නේ ඒ විදිහට හිතන ඇත්තු. ඒක මෙහෙම නම් මේක මෙහෙම. ඒ ඒ එකයි එකයි දෙකයි කියන්ට දන්නේ දෙකයි දෙක හතරයි කියන්නේ දන්නේ නැත්තෝ. ඒ ඒක මොලේ හුඟක් වෙලාට වම් පැත්ත වැඩ කරන්නේ නැත්තෝ. ඒ වගේ ඇත්තෝ කියන නේවායන් ලෝකෝ අන්තවා නැපන අනන්තෝ. මේක අන්ත අන්තවා කියලා කියන්නත් බෑ අනන්තවත් කියලා කියන්නත් බෑ. කවුරු හරි එහෙම කියනවනේ ඒක ඒක තේ සම්පුසා ඒක එහෙම කියනවනේ ඒක බොරුවක්. මේ කට්ටිය මෙහෙම කියනවනේ ඒකත් බොරුවක් කියලා. නේවායන් ලෝකෝ අන්තවාන පණ අනන්තෝ. මේක අන්තවත් වූ අනන්තවත් වූ නෙවෙයි. ඔන්න ඔය විදිහටත් කියන අය ඉන්නවා. ඒක දර්ශනය කරේ ඊට පස්සේ කට්ටිය ගොඩ ගහ ගන්නවා. ඒත් මෙතින් වැදගත් දෙ මේක ආයයි. බුදුහාමිතෙන්දි කියනවා භික්ෂුවරුනි ශ්‍රමණයෝ හරි බ්‍රාහ්මණයෝ හරි අන්තානන්ත දෙක ගැන කතා කරනවා ලෝකේ අන්තවත් බව හරි අනන්තවත් බව හරි ඔය හතරට ඇවිල්ලා තමයි කතා කරන්නේ. ඉන් එහා නෙවෙයි. තයිදන් තථා භික්ඛවේ තථාගතෝ පජානාති තථාගතවරයා මේක හොඳට ප්‍රජානනය කරලා තියෙනවා. අවබෝධ කරගෙන ඉන්නවා. ඉමේදිත්‍ඨාන ඔය මතවාදයන් ඒවං ගහිතා මෙන්න මේ විදිය තම හේතු අද අල්ලගෙන ඉන්නේ අරගෙන ඉන්නේ දැනගෙන ඉන්නේ. ඒවම් පරාමත්තා ඒ කටික මමත්යෙන් ඒක තමන්ගේ දර්ශනීයට ගන්න එකයි. ඒ වංගතිකා ඒ ඇත්තෝ මෙහෙම නම් මේ තත්ත්වය තමයි ඒක ඇත්තන්ගේ චරිතය හැඩ ගැස්සෙන්නේ ඒ වංගතිකා භවන්ති ඒ වං අபிසම්පරාය දැනුත් මේ தත්ත්වයට යනවා ඊට පස්සෙත් මේ தත්ත්වයට යනවා කියන අබෝධුන් වහන්සේට තියෙනවා සංච තථාගතෝ පජානාති තථාගතයන් වහන්සේ ඒ කට්ටියගේ දර්ශනේ මත වෙලා ආපු හැටිත් දන්නවා සතෝච උත්තරින් පජානාති ඉන් එහාට දකිනවා පංච පජානනන්න පරාමසිති ඒ අවබෝධයේ තථාගතවරේ මගේ අවබෝධය කියලා හිතන්නේ හිතෙන්නේ නැහැ හිතෙන්නේ අපරාමසතු චස්ස පච්චත්තං ඒව නිබ්බුතිත්තා ඒක මම වශයෙන් ගන්න නැති හින්දා ආධ්‍යාත්මය තුල ම නිබ්බුතිය අවබෝධ කරගෙන තියෙනවා ආයතදේ වේදනාවන්ගේ සමුදයංච අත්ංගමංච වේදනාවන්ගේ මතුවෙලා ඒ මතුවී එවිල්ල මතුවී පැමිණීම තේරුම් ගන්නවා අත්ංගම ඒවා නැති වෙලා යන හැටි තේරුම් ගන්නවා අස්සාදං වේදනාව Tamanට දෙන රසී තේරෙනවා මේ වේදනාවම මේ විදිහට දැනෙනවා කියන එක තේරෙනවා ආදීනවංච ඒ වේදනාවත් එක්ක හිටියාම අහු වෙන පැති තේරෙනවා සප් දුක් වෙන පැති තේරෙනවා නිස්සරණය හොඳම පැත්ත තමයි ඒ වේදනාවන්ට තියෙන ඇලීමෙන් අයින් වෙන්නත් පුළුවන් කියන අවබෝධය ඒ ඒ ටික යථාභූතං විදිත්වා ඒ තියෙන தත්ත්වෙන්ම අවබෝධ කරගෙන අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ තථාගතවරේ අනුපාදා විමුක්තයි ඒවා ලං කර ගැනීමෙන් තොර වෙනින්දා විමුක්තලින්න ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා ගම්බීරා දුද්දසා මෙන්න මේවා භික්ෂුවරුනි ගැඹුරු ධර්ම දකින්ට අමාරුද දුරනුබෝධ අවබෝධය ටිකක් අමාරුයි සන්තාපනීත අතක්කාවචරා. සාන්තයි ප්‍රනීතයි තර්කයට උරුතු දෙන්නේ ඒවා. තර්කේ පහු කරගෙන යනවා. ඉරසනල් ජම්ප් එකක් ගන්න වෙන ඉරසනල් ලීප් එකක්. නිපුණා නමුත් බොහෝම නිපුණා ඒවා. හොඳට කල්පනා කරලා ගන්න පුළුවන් જાති. පඬිත වේදනීය බුද්ධිමතෙකු විසින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති. අන්නේව තමයි තථාගතවරේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකේ යෙහි තථාගත යථාබුත් සංසම්මා වන්නා වදමනෝදී තථාගතවරේකුගේ ಗುಣ හරියට කියනවා නම් ඔන්නවා ගැන හිතලා තමයි කියන්න ඕනේ. ඒ අන්තානන්තවාදී ඒ ගැන කතා කරලා තියෙනවා නම් යලිත් කතා කරනවා. තෙරුවන් සරණයි මම ජයත් මහත්මයාට යොමු වෙන්න ඕන. ඔව් තෙරුවන් සරණයි සත්‍යතුමනි අප්‍රමාණසින් සත්‍යතුමනි අර ඉස්සල්ලාහ ප්‍රශ්නෙට මතක් වුණා මේ සාමාන්‍යයෙන් යම් දෙයක් පිළිගැනීම සඳහා කියනවානේ අපේ සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක් දිඨිනිඥානක්ඛන්ති කියලා ඒවට ගැලපෙනවා නම් සද්දාව නිසා පිළිගන්නවා රුචි නිසා ආදි වශයෙන් එතකොට අර අතක්ඛාවචරයි කියන එකත් අර ආකාර පරිවිතක් කියන එකට කිට්ටුවෙන් යනවාද කියලා කියන්නේ මේ විදිහට උනොත් මේ විදිහට වෙනවා කියලා විතක්ක කරමින් හොයන ගතියක් වගේද කියලා හිතන සතිය තමයි ඒ පිළිබඳවත් අවස්ථාවක් ලැබිච්ච වෙලාවක අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අනිත් පැත්තට එක දෙන්න පුළුවන් සත්‍යතෝනි මාත් එකතු වෙනකම් මම තවත් ප්‍රශ්නයක් අහනවා මේ මේ ලෝකයේ කෙලවරක් ඇති බව නැති බව කියන ඒවා ඉතින් පොදු දෘෂ්ටියක් ඒ කියන්නේ දෙවි යුතු දෙයක්ද කියලා තමයි මූලික ප්‍රශ්නය ගැන හිතුනේ. ඔබ තමයි ඒක විස්තර කරගෙන යනකොට කෙලවරක් තිබුණත් නැති වුණත් සමාජයේ ආධ්‍යාත්මික දියුණුව එහෙම නැත්නම් මේ සංසාර ගමන කෙටි කිරීම කෙට කර ගැනීම සඳහා කිසිම විදිහකට අදාළ නොවන දෙයක් නේද කියලා වගේ හිතන සත්‍යතුම එතකොට ඒ වගේ දේවල් වලට මිනිස්සු දැන් ඒ කියන්නේ මේ කොටසක් පිරවලාගෙන යන්න ඒගොල්ලන්ට එකතු වෙනවා දැන් මේ වගේ දෙයක් කියන ලෝකේ කෙලවරක් තියනවා කියලා මතයක් නැත්නම් තමන් යම් කිසි විදිහකින් ලැබපු අත්දැකීමක් උඩ කියනවා නම් ඒක පිළිඅරගෙන ඒ පස්සපස යන්නත් කොටසක් පිරිසක් ඉන්නවා කියනකොට අපිට තේරෙනවා දැන් ඒ වගේ දේවල් වලින් කිසිම ප්‍රතිඵලයක් නැති දේවල් ඔස්සේ නේද මේ තර්ක විතර්ක කරගෙන මේ ජනයා එකතු කරගෙන යන්නේ කියන අදහසකුත් ඇති වුණා. ඒකත් පොඩ්ඩක් දැනගන්න කැමතියි සත්‍යදෙන පෙරවන් සම්මා. හොඳයි බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් අපිට තියෙනවා අපේට කියනවා මේ දැන් මේ කාලයේ හැටියට අපිට ඇතිවෙච්ච විඥාන ස්වરૂපයක් තියෙනවා. අපි ඒකට කාර්යුන් තුමා කියන වචනේ කියව racial consciousness එකක් තියෙනවා. ඒ කියන්නේ එක කට්ටියක් එක විදිහට හිතෙනවා. අපි හිතමු මෙහෙම දැන් ඒ 1960 ගණන් වල විතර මේ ලේ දෙනවා කියන එක බුදුහාමුදුරු ලේ දන් දුන්නා කියන එක බොරු කතාවක් හැටියට කිව්වේ. මම මේ පසුබිමක් හදාන්නේ හොඳද? මොකද කොහොමද ලේ දන් දෙන්නේ මොනවටද බොන්ටද කියලා. ඇස් දන් දෙනවා කියන එක හිතන්නවා. කොහොමද එක හැක් අනිත් අයට බත් කරන්නේ කියලා. ඊට පස්සේ අපි තව ඩිංගක් එහාට ගිහිල්ලා බලමු. මම මං කාටවත් අවමන් කරනවනේ මේ දර්ශනීය පෙරලිල්ල බලන්න. ගැලීලියෝට මොකද උනේ? හොඳට හිතලා බලන්න. ප්ලේටෝ වගේ අයට මොකද උනේ? මේ අහුවෙලා ඉන්න අපි මේ தත්ත්වය මෙච්චරයි. මේක තමයි ඇත්ත தත්ත්වය. මොකද මං ආදරේ කරන පොතක ඒකේ කියලා දෙනවා. ආදරේ කරන වහලක් යට ඒක කියලා දෙනවා. මං ආදරේ කරන ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් මගේ හිතේ තියෙන අය ඇත්ත හරි කියලා ඒ නිසා ඒක මම පිළි අරගෙන තියෙනවා. ඒක කොතනටත් එකයි. ඒක ඕනම තැන දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා වගේ කෙනෙකු අදහන්නේ නැහැ එයා ඒක ප්‍රතික්ෂේප නිසා ඒ කෙනෙක් අනිත් මේ බුද්ධ පූජාවක් නැත්නම් අනිත් පූජා සත්කාරයක් නැත්නම් ඒ වගේ දෙයක් කොහේ හරි කරන කුම්භ මේලා වගේ දෙයක් ඒකට විශාල විහිළුවක් වෙනවා නමුත් දැන් මීහරක් 100කගේ බෙල්ල කප්පන්න පුළුවන් දවස් නම් දවසකට එයා විශේෂයෙන් සුගතිගාමි වෙන දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න කියන එකට නේපාලයේ කට්ටියක් විශ්වාස කරනවා. කෝටි ගණන් මීහරක් මරනවා. ඇයි ඒ? මම හිතන්නේ තමන් කිසිම දර්ශනයකට සංස්කෘතියට ග්‍රහ කිරීමක් නෙවෙයි කරන්නේ නමුත් පංචශීල ප්‍රතිපත්තියත් එක්ක ඉඳලා බලන්න අහිංසා ධර්මයත් එක්ක ගිහිල්ලා ඒ වගේ දේවල්. නමුත් අර විදිහේ තැගලිජෝ නැත්නම් ප්ලේටෝ වගේට වෙච්ච දේ. ඊට පස්සේ අපි හිතමු අප අප අහු අප ඉන්නේ ථේරවාද කියන පාලි කියන ත්‍රිපිටකයත් එක්ක මිශ්‍ර වෙලා. එතකොට මේ පාලිත පිටකේ අනිවාර්යෙන් දන්න දේ තමයි දැන් අපි දන්නවා කතාවත් වගේ දේවල් බොහොම පස්සේ කාලෙක එකතු වෙච්ච ಜಾති පිටකෝපදේශ වගේ උතුම් ග්‍රන්ථ ඒවා නේ කියන. නමුත් ඒවා ඒවා බුදුහාමුදුරුවන් කියු දේවල් නෙවෙයි කියලා කවුරු හරි කිව්වොත් ඒ ඒ භික්ෂුවට නම් කේක කිව්වේ නැත්තඳ පහුවෙදා එදයින් පස්සේ දානෙකටවත් ආරාධනා කරන්න සිතත්. මම කියන රේෂල් කොන්ෂස්නස් කියන එකෙන්ද. එතකොට අද தත්ත්ව හැටියට අද ලේ දන් දෙනවා නැත්නම් ඇස් දන් දෙනවා අකුගඩුවක් දන් දෙනවා හදවතක් දන් දෙනවා කියන බොහෝ අවබෝධයක් ඇතිව කියන්න පුළුවන් જાති. පුංචි ළමයෙකුට නම් කියන්න එක දන්නවා. ඒ කාලේ එහෙම නෙවෙයි. ඒවා බුද්ධ ආගමේ කියන බොරු හැටියට කතා කරන්න ගත්තා. එතකො ඒ වගේම මේ දර්ශනත්ේ පහළ වුණාම අප දැන් මේ කතා කරන අපි අපි අපේ ගැන අගය කරනවා නෙමෙයි කතා කරන භූත භාවය පිළිබඳ නෙමෙයි අප මෙය කතා කරලා ධර්මයේ තේරුම් අරගෙන වටිනා භික්ෂු පිරිසකින් මේවා අහලා අපි කතා බහ කරලා හිතලා සාකච්ඡා කරලා අපි දැනගෙන තියෙන නිසා මේ අපිට පුංචි දේවල් ඒකත් කතා කරන්න දෙයක්ද කියලා හිතනවා. නමුත් බුදුරේ දන්නවා ওই හිටපු භික්ෂු පිරිසට ඒ වෙලාවට ඒක කියලා දෙන්න ඕන කියන එක. නැත්තම් ඒකට යන්නේ නැහැ. ඊට වඩා වින විද්‍යාවකට යන්න පුළුවන්. සමහරට මේ අර පරිබ්‍රාජක ඇත්තාගේ දේ දිනු කෙනෙක් වෙන්න පුළුවන් ඒ දර්ශන මාර්ගයෙන්. අපි බැන බැන කියන්නේ විවේචනය කරේ නිසායි. ඒ නිසා විවේචනය කරේ. ඒතකොට එතෙන්දී ඒ බුදුහන් දැන් අපි නම් අපි පුංචි කන්දම් බුද්ධන් සරණන් කියලා පන්සලට ගිහිල්ලා උදේට මල් කඩලා පූජා කළා පහන් පත්තු කරලා සේපාලිකා මල්ලා හිඳලා පූජා කළා ඒ වගේ කරලා බුදුහාරු කියන ඕදයක් පිළිගන්න කැමතියි කියලා. බුදුහාරු කිසේ වෙත පන්සලේ ඉන්නේ නැත්තු කියන නිසා අපේ මනස ලෑස්ති ඒකට. එහෙම නැති කොටසක් ඉන්නවා. ඒකෙන් දන්නේ නැති පිරිසකුත් ඉන්නවා ලෝකේ. ඒ නිසා මේක ඒ ගැන නොදන්නා කෙනෙකුට ඇහුනොත් එහෙම හරි කියලා හිතන් දෙන්න තියෙනවා. අපට අවශ්‍යම නෑ හැබැයි මේක. අපට අවශ්‍යම නෑ. ඒකයි මා කි මම මුල්ම දවස් සඳහන් කළා අපි මේ ගැන කතා නොකර ඉඳු 64 ගැන. ඉතින් බුදුහාමුදුරුවෝ එතෙන්දි කීවේ එතනට නිසා මිනිස්සු කතා කරන්නේ පුංචි සිල් ගැන. නම් බුදුරේ තථාගතයෝ එහෙම නෙවෙයි මේ මිනිසුන්ගේ දිට්ටි මොනවාද? දිට්ටි වලට අහුවලා ඉන්නේ කොහොමද? එකෙන් මෙතෙන්නේ කොහොමද කියන தත්ත්වය පව දැනගෙන ඉන්න කෙනෙක් කියලා. ඒ අපේ අවබෝධය පහු කරගෙන කෙනෙක් කියලා. ඇත්තෙම මේ ටික අපිට සමහර විට අපිට අවශ්‍යම නෑ මේක දැනගන්නට. මොකද අපි ඉන්නේ දැන් ඒ ඒ උතුම් විඥාන தත්ත්වයේ හින්දා. නමුත් මේ මේක තේරුම් ගන්න ඒක හොඳයි තවුරුදු බිලියනයකින් පස්සේ පිපෙන්න ඕන නම් වෙන විදිහකට. ඒක අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් මේවා අවශ්‍යම જાති නෙවෙයි. මම කියන්න හැදුවේ තේරෙන්නේ නැති. අර මේ සත්‍යයේ සමාවෙන්න මෙතන විශේෂයෙන්ම ඒක අහන්න හේතු වෙන්නේ දැන් අනිත් දෘෂ්ටි සියල්ලම ගත්තම අපි දැන් පූර්වාන්ත කල්පික හරි අපරාන්ත කල්පික වගේ ඡේද වගේ ඒ කොටස් වල ගත්තාම ඒකේ විතරම ආත්මය කියන එකත් සම්බන්ධ කරගෙන තියෙන බවක් වගේ තේරෙනවා. ඒ වගේම අපිට සමහර ඒවා තේරෙනවා මේ සමන්ගේ පෞද්ගලික වාසියට ප්‍රත්‍ය ලබා ගන්න ඕන හින්දා මිනිස්සුන්ව සතුටු කරන්න කියන දේවල් ඉස්සලා යන්න කියන දේවල් කියලා. විශේෂයෙන්ම දැන් උච්ඡේදවාදයට අහුනොත් අපිට තේරෙනවා ඕන දෙයක් කරලා ප්‍රශ්නයක් නැහැ මෙතනින් එහාට කිසිම දෙයක් නැහැ මේක විතරයි ලැබිච්ච ජීවිතය කියලා වගේ හිතන්න අවස්ථාවක් තියෙන හින්දා මිනිස්සුන්ට නිරතුරුවම අකුසල් දහම් වල යෙදෙන්න අනුබල දීමක් වගේ දෙයක් කරනවා කියලා ඒ වගේම සාස්ෘති කියලා ගත්තාම එතනත් අපි දන්න දෘෂ්ටියකට වැටෙනවායි කියලා කියන්නේ කුසල ධර්ම කරයි මිනිස්සු නමුත් බලාපොරොත්තු තියෙන්නේ සංසාරේ කැටි කර ගැනීම නෙවෙයි සැප විපාක ලැබමින් සංසාරය පවත්වාගෙන යන්න කියලා වගේ. නමුත් මේ ලෝකය අනන්තයි කියන එක තමයි එකම දේ මෙතන පොඩ්ඩක් පොඩ්ඩක් අර කියන දේවල් වලට නොගැලපෙන පිටින්ම තියෙන දෙයක් හැටියට තේරුම් එකයි ප්‍රශ්නම විශේෂයෙන්ම අයුවේ තේරුම් ගන්න. දැන් තෙන්දී දැන් දැන් අපි අපි දන්න නිසා මම ඒකයි කිය අපේ racial consciousness එක වෙන level එකක තියෙන. දැන් භෞතික පරිණාමයක් ගැන කියන කෙනෙක් බැලුවොත් එහෙම මේ පෘථිවිය ගැන විතරයි සූර්යාගෙන් මීතේන් එනවා මීතේන් නිසා ඔක්සිජන් තියෙනවා මෙහි ඊට පස්සේ මෙතන සත්ත්ව භාවයක් හටගෙන තියෙනවා අපිට වෙන ආගමක් එක්ක සම්බන්ධ කරගන්න නැතුව කියනවා ඔකේ උච්ඡේද தත්ත්වය. එතකොට මේ තවත් දැන් තියෙන අභ්‍යවකාශ විද්‍යාවත් එක්ක ගියාම කතා කරන ඇත්තු ඉන්නවා. ඊට වඩා ටිකක් වෙනස් විදිහකට කතා දැන් ගැලැක්සි තත්ත්වයේම තේරුම් ගන්න හින්දා ඒකින්ද ඒවා ගැනත් කතා කරන පිරිස් සමාජයේ ඉන්නවා. සමාජයේ ඉන්නවා. ඔව් දැන් හැමෝම හැමෝම ලෝකේ ඉන්න හැමදෙනා උච්ඡේදවාදීන් හැරෙනකොට අනිත් හැමෝම යලි පිළීමක් පිළිගන්න. ඒතකොට යන තැනක් ගැන ආයෙ හිතනවා. ඒ හිතෙන්නම රේකච්ච සස්සතේට ඇවිල්ලා ඊට පස්සේ අර මේ අනන්තවත් බවට යනවා මේ ලෝකයේ තියෙන අනන්තවත් බව තේරුම් ගන්නවා. ඒ අනන්තවත් බවත් ආව ගමන්ම සස්සතාවදයටත් යන ඊට පස්සේ ඔක්කොට මුල තම අර කිව්වා වගේම අත්යක් තේ අත්භාවයක් අත්ත්වයක් තියාගෙන ඉන්නේ හින්දා බුදු සරණයි තෙරුවන් සරණයි සතිවිතුමනි මේ ජයන්ත මහත්මයා ප්‍රශ්නේ අහනකොට මතක් වුණා රෝහිතස්ස සූත්‍රය ගැන තථාගතයන් වහන්සේ අපිට මේ view එක එහෙම නැත්නම් මේ දෘෂ්ටිය අයින් කරගන්න වෙන්න ඕනේ රෝහිතස්ස සූත්‍රය දේශනා කළේ කියලා. ඒ කියන්නේ අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා ගැන කතාවක් එක්ක පටන් ගන්න මට හසු පුත්‍රය සම්පූර්ණයෙන් මතක නැහැ. ඒ සූත්‍රයේදී මතක විදියට උන්වහන්සේ අපට දේශනා කරනවනේ මේ ආයතන ලෝකය ගැන ඒ වගේම මේ අපි මේ ඉපදලා ඉන්න ලෝකය කියලා ගත්තොත් නේද අපි මේ අන්ත අනන්ත කියන දේවල් කතා කරන්න කියන එකත් ඒ වගේම තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු ලෝක යන කිනොට කාම ලෝක රූප ලෝක අරූප ලෝක වශයෙන් ඒ ආදි වශයෙන් උන්වහන්සේ අපට දේශනා කරේ කරලා තියෙනවා නේද කියන මතක් වුණේ මේ වැනි දෘෂ්ටි වලින් ඉවත් වෙන්නද කියන එක වගේ අදහසක් හිතට ආව සත්‍යජිතමනි ඒ ගැන දැනගන්න කැමතියි තෙරුවන් සරණයි ප්‍රතිද්දි දැන් මේ ධාන්ත මහත්මයා කිව්වේ දැන් මේක කිසි එක්තරා විදිහට හරයක් නැතිම දෙයක් කියලා මේ අන්තවත් අන්ත ලෝකේ අනන්ත ලෝකේ කියන කතා කරන දාර්ශනිකයෝ කියලා. මේ ඒකක් තියෙනවා මේ ඉන්න අපි ඉන්න තත්ත්වය අනුව කතා කරන හින්දා. ඒ කියන්නේ රෝහිතස්ස සූත්‍රයේ බුදුහාමර එතෙන්ද කිව්වේ දැන් අපි රෝහිතස්ස ගැන දන්න හින්දා දැන් ඕක නොදන් දැන් ඉන්න අපි හිතමු දැන් ඒ දන්න මියාලියලි සිහිපත් වුනේ දැන් NASA වගේ ආයතනයක ඉන්න මේ ඇත්තෝ ඔය රෝහිතස්ස වගේ සූත්‍රයක් ගැන අහලවත් නැහැ දැන් බුදු බුද්ධ ධර්මයේ තේරුම් ගන්න ඇත්තන්ට ඒ හොයන දේ පුංචි දේවල්. ඒ හොයන දේවල් පුංචි දේවල් මොකද බුදුහාරු ඊටත් එහා කියලා තියෙනවා. අපි කියන සාමාන්‍ය බෞද්ධෝද්ධච්ච කමනකොට කියන බුදුහාඳුරු 2500 කට එහා දේවල් කිව්වා කියලා. ඇත්තෙන්ම බුදුහාඳුරු දැන් දසසහස්සී ලෝකයක් ගැන කතා කරා. ඒක කියන්නේ හිතෙන්නවත් දැන් ලෝකේ ජීවින් ඉන්නවා කියලා ඒ කැමරා සාචෙම්ම හොයන්න හදන අය. නමුත් බුදුහාමුදුරුවෝ මේ පුත් මෙතනින් නෙමෙයි මෙතෙන් යහ තව අප්‍රමාණ විශ්යක් තුළ ස්පන්දන වෙන ජීවීන් ගැන කතා කරනවා. දැන් ඒක ගැන බය වෙන ඇත්තෝ එකපාරට අපි හිතමු දෘෂ්ටිය නැහැටි. ඒකට දොස් කියන එකයි ඒ කියන එකනත් කියලා අර ඒ බොරු කියලා අයින් කරන තු තමන් වාසිනේ තමන්ට තියෙන හොඳම දේ තමයි ඒක බොරු කියලා ධම් ධම්ම විචේතේ ඉන්නේ. මොකද ඒ ආවිල්ලින පංචකාමරි කියලා තේරෙන්නේ. ඒක එයාට වැඩි. ඒ නිසා මේක පොදු කරන්නත් බෑ මේ ධර්මයේ. දැන් රෝහිතස්ස වගේ කෙනෙකුට බුදුහාමෙන් කිව්වේ ලෝකේ කෙලවරක් වන්න බෑ ගමනින් ලෝකයේ කෙලවරට පැමිණෙන්න බෑ Taman ඇතුලේ බලලා එන්න කියලා. පොදු ලෝකයේ කියලා කියන්නේ මං හදාගන්න එක මගේ ප්‍රොජෙක්ෂන් එක. නම් ලෝකේ හොයාගත් එහා කොච්චර ඇවිද්දත් එතෙන්ට එතනින් එලවරක් වෙන්නේ මම මගේ සංඥා වේදනා දෙකෙන් තමයි තේරුම් අරගෙන මේ මග් අපිට තේරුම් ගන්න ඕනේ මග්ගා මග්ග ඥාන විසුද්ධිය කියන්නේ මෙතෙන් දෙන්න ඕනේ. එතෙන්දි තමයි තේරෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කිව්වේ ඒක. රෝහිතස් වගේ ඇත්තෝ වෙන විදිහකට ඒ නිසා බුදුහාමර කියන්නේ ගමනෙන් මේකේ එතෙන්ටත් ගියා මෙතෙන්ටත් ගියා කියලා එක කරන්න බෑ එතෙන්ටත් ගිහලා මෙතෙන්ටත් ගිහලා අලුත් දර්ශනයක් ගොඩ ගහපු හැටි තේරුණානේ අර සස්සතවාදයෙන් එකච්ච සස්සතවාදයෙන් ඒ ඒවා එන්න ඉඩ තියෙනවා ඒකෙන් දැන් ඔව් අපිට නම් සමහර මේ දර්ශන කතා ඇත්ත වැදගත් වෙන්නේ නමුත් අර අන්තිමේදී අපගේ ආදරණීය ගුරුතුමන් වහන්සේ සතහාගතයන් වහන්සේ අවසානයේ කියන දේ තමයි අපිට වැදගත්ම වෙන්නේ. ඉමේකු එතකොට බුදුහාම කියන තථාගතයන් වහන්සේක දන්නවා දැනගෙන අපරාමසතෝ චස්ස පච්චත්තනේ පරිනිබ්බුත විදිතා. ඊට පස්සේ යන වේදනාවන්ගේ සමුදයයි අත්සංගමයි අස්සාදේ ආදීනවයි නිස්සරණේ යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ සදාගතෝ. ඊළඟට කියනවා ඉමේකෝතේ භික්ඛවේ ධම්මා ගම්බීරා දුද්දසා දුම්බෝධා. මේ தত্ত্বයන් මේ ධර්ම කාරණා බණ කාරණාම නෙමෙයි මේ தত্ত্ব තත්වයන් මේ ස්වરૂපයන් සිංහල නොවි බෞද්ධ නොවි භික්ෂු නොවි ගිහි නොවි අහවලා නොවි හිතුවොත් එහෙම මේක තේරෙනවා අපි හිතමු අපි හුදකලාව උරු වෙලාවේ වාඩි වෙලා ඉන්න කාත් කවුරුත් නැහැ භාවනා කරන තාපසේ තාපසා තාපසා මොකක් හරි වෙයිද කියලා තාපසියක් හැටියට එතකොට එන අවබෝධයක් තථාගතයන් වහන්සේ කියලා කෙනෙකුත් බුද්ධ එයා දාන අපි නම් බුදුහාමුදුරුවෝ කියලා බුදුජාන් වහන්සේ කියලා එයාට එයාට ඒ අවබෝධය බුදුහාමුදුරුවෝ කියන අහලා තියෙනවා නම් එයාට එතන බුද්ධ මේටි කෙනෙක් කිව්වේ කියලා. Hindu කෙනා භගවන් බුද්ධ හරිනේ. භගවන් බුද්ධ මෙහෙමනේ කිව්වේ. අපේ මේ ඉංග්‍රීසි භාෂාවේ ආයතන බුද්ධිස් right that is what i'm understanding ඒක ඒක ඒ තත්ත්වයෙන් පොඩ්ඩිසි කළ තේරුම් ගන්න දුක්දසා දුරනුබෝධා සන්තාපනිත ඒ ඒකේ තේරුම් ගන්නකොටම මනස සාන්ත වෙලා යනට තේරෙනවා අපි අපි ඉගෙන ගත්තේ අර අර බෝට්ටුවේ පැදිල්ල බෝට්ටුවේ වේගෙන් යන තරමට රලක් වෙනවා. ඒ වගේම තමයි මනස. මනස මේවා ගැන හිතන තරමටම දිට්ටි රලක් නැතු වෙනවා. දිට්ටි ජාලයක් කිව්වේ ඒකයි මේකට. එතකොට අපිට නතර වෙන්න වෙනවා. ධම් මග්ගා මග්ගේ ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා නතර වෙන්න. ඊට පස්සේ මේවා බුදුහාන්ත ආදරෙන් අහනවා මිසක් මේක වැඩන්නේ කියලා තමන් අයින් කරන්න පුළුවන්. එනිසා මේ දිට්ඨි වලට වැඩි අවධානයක් යොමු නොකරන තරමට හොඳයි. නමුත් අවධානය යොමු කරන තරමට මා වගේ තේරුම් අරන් ඉන්නවා නම් තවත් අනන්ත සත්ත්ව ප්‍රජාවකට නිර්ආමිෂ සේවයක් කරන්න තියෙනවා නම් ප්ලෑනක් ඔළුවේ තව අවුරුදු මිලියන බිලියන ගානකින් පස්සේ හරි තියෙනවා නම් පුංචි පුංචි ප්ලෑනක් මේ හොඳ જાති වෙනකන් එතකොට සන්තා පනීතා අතක්කාචරා නිපුණා පඬිත වේදනීය මේ වචන තේරුම නිපුණයි පඬිත වේදනීයයි ඒ තථාගතෝ සං අභිඥා සත්‍ය සත්තා පවේදීති. තථාගතයන් වහන්සේ මේ මනවින් තේරුම් අරගෙන කියලා දීලා තියෙනවා. මේවා ගැන කියලා කතා තමා තථාගතවරයෙකුගේ සැබෑ ගුණ කියනවා නම් සැබෑ ගුණ කියන්නට වෙන්නේ නැත්නම් අර බ්‍රහ්මදත්ත කියපු වගේ අරියාරයක් කියපු අගුණ හරි ආ බුදුහාඳුරු මෙහෙම නෑ මෙහෙම නෑ මෙහෙම නෑ ගස් අස්සේ ඉන්නේ කැලේ ඉන්නේ රැයට කන්නේ නෑ පින්ඩ පාත්‍ර දේවල් කෙවිලා එවලන් දාන්නේ කියන જાති ගුණ සම බුදුහාන කියන්නේ ඒවා තාම සුළු දේවල් තථාගත ගුණ ඊට වඩා ගැඹුරුයි අප්‍රමා අප්‍රමාණයි ඒත් මේ සූත්‍රය වැඩිපුර කියන්නේ ඒකයි මේ සූත්‍රය මේක කිව්වේ නැත්තන්ට ඇයි කියන එක අප දන්නේ නැහැ. බුදුහාමුදුරු දෙන්නේ දෙත්ති ගැන තමයි කතා කරේ සමහරට ඒ සුප්පියලා හැම ඉන්දත්තේ පැත්තේ ඒවත් තමයි හැඳ. ඒ ආපු ඇත්තොත් ඉතින් අර මා කලින් කියවගේ දහම් පාසල් ගිහිලා වනේ එක එක දෘෂ්ටි ජාලවල ගුරුවරු අනුගමනය කරලා ආපු ඇත්ත වෙන්න පුළුවන්. දැන් අපත් යන්නේ ඊටම් සමහර ගුරු ළඟට අපි නම් යන්නේ බෞද්ධ ගුරු විතරයි. නමුත් ඒ ඇත්තෝ සංජය ළඟට යන්න ඇති, අලාර කාලම ළඟටත් යන්න ඇති. ඒත් ආයත නම් මෙරළන ඒ වෙලාවට පුක්කුසාති වගේ ඇත්තෝ කලින් අහලා තිබුණ වෙන ධර්ම. ඉතින් බිම්බිසාරගේ කාපු නිසා බුදුහාමුදුරන්ට විතරක් ආවා. නමුත් සුප්පිල වගේ ඇත්තෝ ඒ හොය නැත්තන්ට තව ගුරුවරු ඉන්නවා. ඒවා පහු කරගෙන තම බුදුහන් ළඟටත් එන්න බලමු සිද්ධාර්ථ ගෞතමත් මොනවද කියන්නේ කියලා හොයන්ට ආපුවත් ඉන්න ඇති. ඒ විශාල භික්ෂු පිරිසට බුදුහාරේක ඉන්සම් තෝරගන්නති කියලා දෙන්න. බුදුවරුකට තේරෙනවානේ ආශය අනුසේ ඥාන ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන තියෙන බුදුවරයෙක් නිකන් කතා කරන්නේ පිරිසකට. එයාට අවශ්‍ය නැහැ. ඊළඟ දවසේ තියෙන්නේ අමරා විච්ඡේපවාද. අපි මෙයාට ඒක නම් ටිකක් හොඳට තියෙනවා. ඒක අපි බෝඩ් එක උත්තරගන්න එක හොඳ අපිත් ඒකට සිහියලා. කියවලා බලන්නට. කියවලා බලන්නට. මේ ditthිවාද වලට අහු වෙන්නේ නැති වෙනටත් හිතා ගන්න. මතක ඇතුව මතක ඇතුව මේ එන්න වෙනවා අපේ ප්‍රතිපදා නමේට. නාමහ විදර්ශනා. මේ කියන අතර ඒකත් කියලා බලන්න. නැත්තම් කාලේ විනාශ කර ගැනීමක් වගේ හිතෙනවා. ඒ නිසා මම දැනගන්න ඕන කාරණා නෙවෙයි. කකුල් හතරෙන් පනින්න පුළුවන් අත්තු පැනලා සෙල්ලම් කරන්න. දලබුවාගේ අර කරල්ලාගේ මගේ කකුල් 100ක් තියෙන්න ඕන අපිට තියෙන කකුල් දෙක හොඳටම ඇති. බුදුසසුන වෙන මොන හරි ගැන කතා කරලා තියෙනවා සමා වෙන්න බොහෝ කතා කළාට. දෙවන්තයි පර්මිෂන් මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න පුළුවන් අවසාන කොටසේ තෙරුවන් සරණයි සියලු දෙනාටම සත්‍යජිත්තුමාට බොහොම පින් මේ පැහැදිලි කරලා දෙන දේ ගැන මගේ හිතට ආවේ මේ පටිච්ච සමුප්පාදේ මේ ගැන කියලා දෙනකොට තථාගතයන් වහන්සේ අපිට මේ හැම දෙයකින්ම මේ මිදිලා ඉන්න පාරක් කියලා දීලා තියෙනව නේද කියන එක තමයි හිතට ආවේ. එතකොට ඒ කියන්නේ දැන් ඇත්තෙන්ම මේ අපේ විඥානය පිහිටන විදිහට තමයි ඊට පස්සේ අපි ආයතන සකස් කරගෙන මේ ලෝකයක් හරි ඒ බ්‍රහ්ම තලයක් හරි කොහොම හරි ඒ වගේ තැනකට හිතපත් කරගෙන ඊට පස්සේ ඊට අදාළ මේ නාම රූප ඊට පස්සේ ආයතන ටික හැදෙනවා. එතනට එන ස්පර්ශයෙන් හින්දා තමයි මේ විදිය ලෝකයක්ම මවා ගන්න කියන එක තමයි හිතුනේ. ඒකට අර වේදනාව ගැන කියලා තියෙනකොට වේදනාවට තණ්හා වෙලා මේ ආපහු සංසාරේ යනවා නේද කියන එක ඒ ඒ වගේ පැත්තක් තමයි මට මේ හැමදේම කියලා දෙනකොට තේරුනේ ඒත් එක්කම හිතුණා කවදා හරි දවසක අපි මේ දහම අහලා තිබ්බේ නැත්නම් මේ මේ මොන විදිහේ හරි දෘෂ්ටියකට අපිවත් අහු වෙන්න පුළුවන් නේද කියන එක තමයි ඒ වගේ පැත්තක් තමයි මම මේ තිරුවන් සරණයි සියලු දෙනාටම තේරුවන් සරණයි මල් මහත්මිය. ජයන්ත මහත්මයා ඔබතුමා මම හිතන්නේ ඉස්සෙල්ලා යමක් ප්‍රකාශ කරන්න හැදුවා. ඉන්නම් ප්‍රොෆෙසර් තෙත්තුමාට යොමු වුණා. දවස් මහත්මයා මම පොඩ්ඩකට ඉවත් වෙන්න ඕන මොකද්ද ඔබතුමා කිව්වේ? ආ නේ මට මම ඉස්සෙල්ලා මම මාන මාත්‍ර කතා කරනකොට මම කියවන්නේ නැහැ වගේ දැක්කා ඔබතුමාගේ එකයි මේ අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අවසාන කොටසට පෙර. අවසන් කරනවා. නෑ දරුවෝ සමස්තය මම හිතන්නේ මට අවශ්‍ය කරුණු ටික මතු කරගත්තා. මම අර එක පොඩි දෙයක් මතු කර අර ආකාර පරිවිතක්ක කියන එකත් එක්ක පොඩ්ඩක් යනවාද කියලා මේ අපි රටක්කාවචරයි කියන එකත් එක්ක යම් කිසි සම්බන්ධයක් තියෙනවද කියලා මේ මම හිතනවා සත්‍යතුමා නිමා කරනකොට ඒකත් පොඩ්ඩක් මතු කරයි කියලා තිරුවන් සරණයි දරුවෝ සමස්තය. තිරුවන් සරණයි තේරුවන් සරණයි චිත්‍රමාත්මිය ඔබතුමීට යමක් තියනවාද සාකච්ඡා නිමා කරන්න පෙර සත්‍යජිතුමාට යොමු කරන්න. තේරුවන් සරණයි ඇත්තටම නැහැ. මේ සත්‍යජිතුමායි අර ජයන්ත මහත්මයා අහපු ප්‍රශ්නටත් එක්කම වගේ මට හිතුනේ ඒ අර අතක්කාවචර කියන එක අපිට මෙන්න මේ විදිහට හිතුවොත් සත්‍යජිතුමනි ඒකේ වැරදක් තියෙනවා නම් පහදලා දෙන්න. දැන් කවදාවත්ම මම ලුණු කාලා නැහැ. කෙනෙක් මට කියනවා ලුණු කාපු කෙනෙක් හෝ කොහොම හරි ලුණු ගැන දන්න කෙනෙක් ලුණු මෙන්න මේ රසයි කියලා. එතකොට ඒ ඒ රසය මම තාම දන්නේ නැති වුණාට යම් කිසි දවසක මම ලුණු කෑවොත් යම් කිසි දෙයක් දැනෙනවනේ. අන්න ඒ දැනීමෙන් මම ලුණු කියන එක පස්සේ තේරුම් ගනී කියලා මට හිතුණා එවැනි தත්වයක්ද අතක්කාවචර කියන්නේ කියලා ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමකටත් එක්කයි ඇහුවේ තිරුවන් සරණයි. ඔතිරන් සරණයි අපි හිමනම් ගෞරවයෙන් සත්‍යත්වමාලිය මෙමු සත්‍යත්වානි අවසාන සත්‍යත්වමාට පුළුවන් ඒ කාරණාව පැහැදිලි කරලා අපි එහෙමනම් අද දවසේදී සාකච්ඡාව නිමා කරන සත්‍යත්වමාන්නේ තේරුම් සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපි තථාගත ධර්ම උණුසුමේ ඉඳලා කතා කරනකොට හොඳයි අපිට. ඒ අතක්කාවතර සහ මොකක්ද අනේක තක්ක පරියාහත් මොකද්ද කීව වචනේ මම මතක නැහැ. ආ සත්‍යතුමනි මම කිව්වේ අර මේ අතක්කාවචරයි කියන එකත් එක්ක ආකාර පරිවිතක්ක කියන එකත් යම් කිසි ගැළපීමක් තියනවාද කියලා තේරුම් ගන්න. ම්ම් ඒක සම්බන්ධ කරගන්න පුළුවන් අපි ඊළඟ දවසේ කතා කරමු ඒ ගැන බුදුහාමුදුරුවෝ චාන්කි සූත්‍රයක හුඟක් උනන්දුවෙන් කියලා තියෙනවා ඊළඟට එන විශේෂණ පදය අර දිට්ඨි නිඥානක්ඛන්තියත් ඒකටම ගෑවිලා යනවා ඊට පස්සේ ඒ ඒ ටික මොකද්ද කියලා ඒ ආකාර පරිතර්කයයි අතක්කාවචරයි ඒ අතක් ඒ දෙක සමාන කරන්නත් පුළුවන් කියන විදිහට මොකද ලබන මම අර කලින් කිව්වා ගැන ගැන ගොඩක් වෙලා නැහැ කියන්න අපි ඊළඟ දවසේ කතා කරමු. නමුත් බොහෝ විට අපි කැමැති මේ දික්ක නිජානකන්තිය හා මේ මිනිස් මොලේට උවමනයි හිතලා ඉවරයක් කරගන්න. අර දැන් ඔය ඔය නාට්‍යයෙන් බලනකොට රූපවාහිනියේ හරි වේදිකේ කතා අනකොට ඊළඟ දවසේට තියෙන ඕන කෑල්ල ඉවර කරලා හිත නතර කරනවා. එතකොට එයා බලාපොරොත්තු මිනිස් මොලේ හැටි තමයි කිවරයක් වෙන්න ඕන. මේක ආකාර පරිවිතරකට අපි කැමති. දැන් කතා වුණත් ලියනකොට ඒ ඒ ප්ලොට් එක ඒක හදාගන්න විදිහක් තියෙනවා. ඒකේ එයා කෙලවර දක්වා ගෙනියන්න. මොකද මා කැමති ඒක ඉවරයක් කරගන්න. දැන් සර්පෙක් කෑවොත් ඒ කාපු සර්පයා කවුද කියලා හොයන්න මේ අරගෙන එන්න කියන රෝහලට. මොකද ඒතකොට යාළුවාට ලේසි. ඒ ඒ තමයි ඔළුවේ ක්‍රමී. ඔළුවේ ක්‍රමෙත් ඒ විදිහටමයි. ඇයි මේකේ මෙහෙම වුනේ කියලා ඒක තියාගෙන ඉඳක් කැමති. ඒක රාගය වගේම තමයි. රාගය තිබුණාම කරදරයක් ඉඳ තමයි රාගය ඉවර කරගන්න හදාන්නේ. ද්වේෂය තිබුණාම කරදරයක් ඉඳ තමයි ද්වේෂය ඉවර කරන්න හදාන්නේ. හැබැයි වෙන ක්‍රම වලින් ඒකයි. මේ කෙලෙස් මහ බරක්. විතර්කත් බරක්. ඒකේ විතර්ක ඉවර කරලා ඔළුවේ කැරකෙන එක නතර කරගන්න ඕන. නිසා තමයි බුදුහාරෝ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ කියලා කිව්වේ ඒකයි. ඒ නිසා මේ අපි ඊළඟ දවසේ එකත් එක්ක කතා කරමු දැන් කාලය හැමාර හින්දා. චංකි සූත්‍රයේ තියෙන කරුණ ටිකකට අපි ඇවිල්ලා මේකත් එක්ක සම්බන්ධ කරමු. මෙතෙන්දී නිබ්බාන අතක්කාවතරන නිබ්බානමයි ඒ නිබ්බාන බින්දණයමයි. පියුණු සතෙන් තියෙනකොට දින් අපි ඒක දර්ශනයත් එක්ක සම්බන්ධ වෙන දෙකම හැබැයි. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රු නාත පිං දල්වත් මහත්මයා අපිට කියනත් පිං. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි මහා භාග්‍ය සම්පන්නයි තථාගතවරයෙකුට හුම්කන් දීමට උන්වහන්සේගේ ධර්මයට හදවත විවුර්ත කරගන්න ලැබීම ගැන. ලෝකෙට මේ අවස්ථාව ලැබේවා කියලා හිතෙන්න ඕන. පිරිසිදු සිතින් හද ප්‍රතුම් රසක් කරනු සසර වසමතුරු උදාර්ගති පැතුම් මෙති මිත්‍රයන් මිතුරියන් පමණ ලැබේවා සුගති සම්පත් මෙහිමි වේවා. අපේ සසඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යාර්ථ නිරාමිස මෙහියක් සිදු කරන සඳහා අපේ සිත්වල ශ්‍රද්ධාව වීරය සතිය සමාධිය හා ප්‍රඥාව ක්‍රමෙන් මොහු කරා ගොස් මධ්‍යම ඥාන දර්ශන විසුද්ධිය ඔස්සේ කාංකා විතරණ පහු කරලා මධ්‍යම ඥාන දර්ශන විසුද්ධිය ඔස්සේ සත්‍ය අවබෝධය සඳහා විපස්සනා ඥාන පහළ වේවා. තථාගතයන් වහන්සේට මේ මාර්ගයේ තේරුම්ගත් ඒ උත්තමයන් සහ උත්තමාවියන්ටත් කෘතඥතා පූර්වක වන්දනාව নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු